අභිඤ්ඤේයං අභිඥානිත්වා පරිඤ්ඤේයං පරිජානිත්වා දිත්තේව ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ හෝති තී ගෞරවණීය ඈනිවර්ණී ශ්‍රද්ධා කුජි සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවකදී ගත කරන අවස්ථාවේ මේ භාවනාවේ දස දින භාවනාවේ 9 වෙනි දවසටයි ආවා තීරණ වෙලා ඉන්නේ. ඉතින් හැම දවසකම අපි ධර්ම දේශනාවක් සඳහා කාලය වෙන් කරගත්තා. ඒ අනුව අපු ධර්ම දේශනා මාලාවෙත් නවවෙනි දේශනාවටයි අපි අද මේ ප්‍රවිෂ්ටි ලබාගත්. මේ දේශනාව මාලාවක් විදිහට පැවැත්වීමේදී දේශනා මාලාවටම තේමාව උනේ මාතෘකාව උනේ ඒ අංගුත්තර නිකාය චක්ක නිපාතේ සඳහන් වෙන මජ්ජේ සූත්‍රය. මජ්ජේ සූත්‍රයට තේමාව සපයන මේ වටිනා ගාථා රත්නය ਸਰවචනාංශ ඊට කලින් ඒ පාරායන වර්ගයේ දේශනා කරන ලද කිසමෙත්තේ මානවකයාගේ ප්‍රශ්නට දීපු උත්තරය. ඉතින් ඒ සූත්‍රයේ තියෙන මූල ධර්මය විවිධාකාරයෙන් ගෙන හැර දක්වන්න පුළුවන්, නිදර්ශනය කළ දක්වන්න පුළුවන්, රූපාකාර දක්වන්න පුළුවන් නිසා ඒ එදා ඒ ඉසිපතනාරාමේ මණ්ඩල මාලයට රැස් වෙච්ච ස්වාමීන් වහන්සේලා ඒ සූත්‍ර ඒ ගාථා රත්නේ මුල් කරගෙන සාකච්ඡාවක් කරනවා. ඒ අරමණ ලද්ද සාකච්ඡාවට ප්‍රධාන වශයෙන් අර්ථකථන හයක් ඉදිරිපත් වෙච්ච නිසායි මේක චක්කනිපාතේ නැත්නම් හයේ කොටස් වලට වෙන් වෙච්ච පොතට යන්න හේතුනි. ඉතින් අපි මේ වෙනකොට ගත කළ ධර්ම දේශනා 91කින් පහක් අප අපගේ ශක්ති ප්‍රමාණය හැටියට විග්‍රහ කරගන්න යෙදුනා. අද මේ 9 වෙනි ධර්ම දේශනාවට මුල් වෙන්නේ අවසාන අර්ථකථනයේ අවසාන විග්‍රහය. ඒ අනුව ඒ අදහස ඉදිරිපත් කරන ස්වාමින් වහන්සේ සඳහා කරනවා සක්කායෝකෝ ආවසෝ ඒකෝ අන්තෝ. මේ සක්කාය කියලා අපි දක්වන සක්කාය දිච්ඡිය වශයෙන් බොහෝ විට බණ භාවනා නැත්නම් ධර්ම අධ්‍යයන කරන ඇත්තෝ හඳුනගෙන තියෙන සාමාන්‍ය ජන විඥානේ නැති වචනයක් මේ ඉදිරිපත් වෙන්නේ. සක්කාය. ඒ සක්කායෝකෝ අවසෝ ඒකෝ අන්තෝ මේ සක්කාය තමයි අතහැරිය යුතු අන්ත දෙකෙන් ඉස්සලාම හම් වෙන පළවෙනි අන්තය සක්කාය සමුදයෝ ဒ ුතියෝ අන්තෝ. තැන් තැන් වලදී මේ සක්කාය නැවත නැවතත් ඇති වෙන අවස්ථාව දැකීම මේකේ දෙවෙනි මනබන්ධනීය නැත්තම් මනමෝහණීය අවස්ථාවයි මේ සක්කායත් මේ සක්කාය ඇතිවීමක් කියන දෙකෙහි ඇති වැඩි ආශාව නිසා එහිට හිත මනමෝහණීය වෙන නිසා බන්ධනේ වෙන නිසා මගහැරෙන මැද තමයි සක්කාය නිරෝධය නැත්තම් මේ මම මාගේ කියන හැඟීමේ අස්විමානයේ එතන එතන කැඩි කැඩි යන. ඒක මැද්දේ තියෙන නිසා යම් කිසි කෙනෙක් මේ Brahmacharya ජීවිතේ වඩන්නේ බණ භාවනා කරන්නේ මේ සත්කායත් සත්කාය වශයෙන් හඳුනාගෙන සත්කාය සමුදයත් සත්කාය සමුදයත් වශයෙන් හඳුනාගෙන බණ භාවනාවෙන් තොර ජීවිතේ සම්පූර්ණයෙන්ම ගත වෙන්නේ මේ සක්කාය සක්කාය සමුදයක් කියන දෙකට පමණයි නියම ප්‍රතිපදාවකට වැටුනේ නැත්නම් මේ සක්කාය සහ සක්කාය සමුදය මගින් මුවා කරන ඒ දෙක හා සමානව ලෝකේ පවතින නමුත් දැක ගන්න බැරි අවිද්‍යාව නිසා දැක ගන්න බැරි තණ්හා නැමැති ගැටලන්නේ විසින් මේ සක්කාය සක්කාය සමුදයත් එකතු කිරීම නිසා මුවා වෙන මේ සක්කාය නිරෝධය දැක ගැනීමයි. ඉතින් මේ සක්කාය නිරෝධය දැකගත්ත පමණින්ම භාවනාව සාක්ෂාත් වෙන්නේ නැහැ, ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඇති වෙච්ච මතු කරගත්ත සක්කාය නිරෝධයේ ගැලී ගන්න නැතුව එහි වාසය කරන හැටි දැනගන්න. උපේක්ෂකව ඒ වාසය කරන හැටි දැනගත්තොත් පමණ මේ ගෙතුම් කාර්යයට මේ ගැටලන්නේට සක්කාය සක්කාය සමුදය කියන දෙක ගැටලීමේ කරන ප්‍රයත්නයෙන් අපට කිලිහි යන්න පුළුවන්. මේ දැලෙන් මෙදෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැම කාලා උගුල ගස්ස ගන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් අපි අද දවසේ දේශනාවට මේ සක්කාය කියන වචනය තේමා කරගෙන මේ ගැටේ ලියන හැටි මූලධර්ම 90 නිදර්ශන 90 ඉදිරිපත් කර ගැනීමට බලන්න. මේ සක්කායර කලින් කිව්වා වගේ බොහෝ විට විවාහරේ පවතින ගමේ තොටේ වචනයක් නෙවෙයි ඒක ගැඹුරු ධර්ම විස්තර කිරීමේදී ගන්න තාක්ෂණික වචනයක්. ඒක හැදිලා තියෙන්නේ සත් කාය කියන වචනෙන් කියලයි උගතුන්ගේ අදහස. ඒක පසුකාලීනව විවහාරයට ඌරුවට සුකෝච්චාරණය සඳහා සක්කාය වෙලා තියෙනවා. ලිප් ගල් කියන කන්ට ලිප් ගල් වෙනවා වගේ. දුක්පත් කියන කන්ට දුක්පත් වෙනවා වගේ සත්කාය කියන එක සක්කාය වෙලා තියෙනවා. එතෙන්දි මේ සත් පදාර්ථය සත් කියන අර්ථය ඒ මූලික ව්‍යාකරණ වල භාෂාවල සඳහන් කර තියෙන්නේ ඇත්තා වූ කියන අදහස. මුලින්ම භාෂාව හැදෙනකොට ඇති දේ සත්‍ය වශයෙන්මුත් නැති දේ අසත්‍ය වශයෙන්මුත් තමයි අරගෙන තියෙන්නේ. නිසා සත් කියන්නේ ඇත්ත කියන සත්‍ය කියන හොඳ කියන වගේ අදහසකුත් තියෙනවා. ඒ නිසා සත්පුරුෂයා සත්ක්‍රියා ආදී කියනවා හොඳ සම්්‍යක් ඇත්ත කියන අදහස තියෙනවා. ඇති කියන්නේ යමක් වැඩක් ඇති කරන නැති කරන නෙමෙයි. අන්නේ අදී මේ කාය කියන වචනේ සංසන්දනය කරන්නේ ස්කන්ධ, කන්ද, කය. නැත්තම් ගොඩ කියන අදහසයි. ඒක නිසා මේ ගොඩක් දකින්නකොට ඒ ගොඩක් ගොඩේ පැවැත්මක් තියෙනවා කියන රැවටෙන රැවටිල්ල තමයි මේ සක්කාය කියන එකෙන් අදහස් කරන්නේ. එවැනි දෘෂ්ටියක් යම් කෙනෙකුව කියනවනම් එතන සක්කාය දෘෂ්ටිය කියලා කියනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් අපි ගොම්මන් වෙලාවක හරි පාන්දර වෙලාවක හරි පාරේ ඇවිදිනකොට මේ පාර හරහා යන කඩි වැලක් එහෙම නැත්නම් ගෙරි වැලක් එහෙම නැත්නම් වේව රෑනක් පේන්න තියෙනවනම් අපිට ඈතින් බලනකොට පේන එක නූලක් වැටලා තියෙන වගේ මුලක් තියෙනවා වගේ නැත්නම් වයර් කැල්ලක් වැටලා තියෙනවා වගේ යමක් එතන ස්ථිරව තියෙනවා වගේ අපිට පේනවා. ඒ ගොම්මන නිසා අරමුණට බලන දෙයට දුරස්ත නිසා අපි එතනින් හැරිලා ගියා නම් අපිට හිතෙන්නේ පාර හරහා යමක් තිබුණා ස්ථිරව කෝට් කැල්ලක් වැලක් වයර් කැල්ලක් වගේ තිබුණා කියලා. යම් හේතුවක් නිසා හෝ අපි චිත් වෙලා බැලියොත් පේනවා ඒක එහෙම ස්ථිරව මැරිලා තියෙන දෙයක් නෙමෙයි ඒකේ නලියන ගති වගේක් පේනවා. මේ නලියන ගති නිසා අර ලංවෙන්ට ලංවෙන්ට ඒ දකුණ දක්ෂිණේ වෙනස් වෙච්ච නිසා කුතුහලෙන් නිසා හොඳට ලං වෙලා බැලුවොත් එක කූඹියක් පස්සේ එක කූඹියක් යන්න මිසක එතන වැලක් නැහැ. ඒකේ මේ ඉතිරෝ පවතින මැරිච්චස් ඝණයක් නැහැ. ඈතින් ඉඳලා බලනකොට පේන්නේ එක දිගට නූලක් තියෙනවා වගේ කෝට් කැලක් වටලා තියෙනවා වගේ වයර් එකක් තියෙනවා වගේ තියෙන ගතියක් පේනවා. ලං වෙලා බලනකොට ඒක එතන එතන එකා පිටිපස්සේ එකා යන කූඹිරලක් මිස ස්ථිරව පවතින වැලක් ඉස්සර පවතින කෝටුවක් නැති බව සමීප දර්ශනය පේ. ආන්නේ වගේ මේ ලෝකේ යමක් ඇතයි කියලා කියනවනම් ඒ දේ නැවත නැවතත් ඊ타මත්ම සමීපව ඊ타මත්ම උත්සන්නව ආසන්නව පරීක්ෂා කළොත් ඒ කියන්නේ රාශි සංඥාව. ඝන සංඥාව නෙවෙයි රාශි තාශියක් තියෙන. ඉතින් රාශිය එකතු කරුවා බලුවට පස්සේ එතන තියෙනවා කියන ඇති වෙන මේ හැඟීම ඒකේ තියෙන එහෙම ගැනීමෙන් ඇති පහසුව නිසා මේ ඝනයක් පවතිනවා ඝනයක පවතින ගතිය වැඩි. තනි එක්කන උපදිනවා මරනවා පේනවා. සමූහයක් වෙනකොට ඒකේ පැවැත්මක් තියෙනවා. ඉතින් මෙන්න මේක මේ ලෝකයේ ජීවි අජීවි හැම වස්තුවක්ම එකතු වෙනකොට සමූහ වෙනකොට පැවැත්මක් තියෙනවා. දැන් තනි පුද්ගලයෙක් මොකක් හරි හොඳ වැඩක් හරි නරක වැඩක් හරි කරනවා නම් ඒ පුද්ගලයාගේ අභාවයෙන් ඒ හොඳ හෝ නරක නැති වෙනවා. ඒ නිසා අනික් කට්ටිය කියනවා අයියෝ එහෙම නරක නැති වෙන්න දෙන්න එපා. මෙතන සංවිධානයක් හදමු කියලා. අපි හදලා මේකට විවස්ථාවක් හදලා මේක දිගට යන්න හදමු කියලා හොඳටම දන්නවා තනියට කරන්න බැරි බව. ඉතින් සා ලෝකයේ මේ ජනපද, ජන සමූහ, සංස්කෘති, රටවල්, ආගම්, ಜಾති වශයෙන් මේ ඔක්කොමලා එකතු වෙන්නේ බයටම. මේක සත්‍ය පිළිගන්න වෙනවා නමුත් ඒ වුණා මම නැතිදා මේ රට ඔබටයි ඔබේ යාළුවන්ටයි එහෙලියන්ටයි අනේ බලාගන්න කියලා කක්කියට බාර දෙල මැරිච්චාම මැරෙන්න පුළුවන් ඉස්පාසුයි. එහෙම නැත්නම් මරුණාට පස්සේ අයියෝ මේ කායාලෙටයි කියලා වගේ එක එක අංශුවකට කුඩු කරලා බැලුවොත් පොඩි කරලා බැලුවොත් ඒක අනිවාර්යයෙන්ම ඉක්මනින්ම නැති වෙන්නයි යන්නේ. නමුත් අංශු ගොඩාක් එකතු වෙච්චහම ඒක පවතිනවා කියලා අපිට හීනයක්ම වගන්න පුළුවන්. ඒ නිසා කියනවා මීමසි පොදියක් ගත්තොත්, වේ ගුලක් ගත්තොත්, කුඹි ගුලක් ගත්තොත් ඒ ඔක්කොම කුඹි රාශියක තමයි එක ආත්මයක් තියෙනවා වගේ පේන්නේ. එක එක කුඹියට එක එක වේයට එක එක මීමැස්සට ආත්මයක් නැහැ. මොකද මීමැසි පොදියේ ඉන්න මීමැස්සියට එකම වැඩයි තියෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් දහසක් සුමේ කටයුතු කරන එක විතරයි වදේ තියෙන සේරම කටයුතු කරන්නේ. මීමැස්සට තියෙන මීමැස්සියත් එක්ක සංවාසයේ දෙන එක පමණ. ඒක කෙරුවට පස්සේ උංගු මරලා දානවා. මීමැස් රජමැසිට තියෙන සංවාසයේ දුන්නාට පස්සේ උදේ ඉඳලා හැන්ද වෙනකන් බිත්තර දාන එක විතරයි. ඉතින් යැත්තන වෙන ආත්ම නැහැ. උදේ ඉඳලා හැන්දනකම් පිටර දාන විතරයි. මුළු ජීවිතේටම එක සැරේ සංවාසයේ යෙදෙන්නේ කෝටියක් විතර මීමැස්සොත් එක්ක පියාසර කරලා එක මීමැස් එක්ක සංවාසයේ යෙදුනාට පස්සේ ඉතුරු මීමැස්සෝ ටික මරලා දානවා මීමැස්සි උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩ කරනවා මීමැස්සි රජ මීමැස්සියම දා උදේ ඉඳලා හැන්දනකම් පිටර දානවා. ඒ එක එකනාට ආත්මයක් නැහැ. ඒක ඔක්කොම නිකන් යන්ත්‍රයක වෙන වෙන අංශ වාගේ අංග වාගේ ඔක්කොම එකතු වෙච්චාම ආත්මයක් තියෙනවා. ඒ නිසා අපිට මේ වදයක් කියලා එකක් පේනවා. අන්නේ කය, ඒ කන්ද, ඒ සමූහයේ ඇති භාවය. මේ මැස්සෙක් මැරිච්ච බමනට මේ වදේ නැති වෙන්නේ නැහැ. ආන්නේ විදිහට සමූහ වෙනකොට මේ පැවැත්මක් තියනවා කියන හැඟීම ඒකේ තියෙන මේ මායාව අපිට හරි සහනශීලී. නිසා ශිෂ්ට වෙන්න වෙන්න මිනිස්සු සංවිධානය කරන්න පටන් ගත්තා. මම මරුණට කමන්නේ අපේ પરම්පරාව යන්න ඕනේ, ලේ ටික යන්න ඕනේ, අපේ ගති ටික යන්න ඕනේ, මේ ධර්ම ටික යන්න ඕනේ කියලා මේ එකතු කරන්න හදනකොට මේ සක්කාය ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක සරුවචන් ආහන්සේ දැක්ක මේ සක්කාය වලින් අඩු මේක තමයි පුද්ගලයා කියන එක. පුද්ගලයා කියන එක සතා නැත්නම් කෙනා නැත්නම් ස්ත්‍රියව නැත්නම් පුරුෂයා කියලා ගත්තාම එතනක් තියෙන්නේ මේ රූපස්කන්ධයක් රූපකන්ධක් රූපකයක් වේදනා ස්කන්ධයක් වේදනා කන්දක් වේදනා කයක් සංඥා ස්කන්ධයක් සංඥා කන්දක් සංඥා කයක් සංස්කාර ස්කන්ධයක් සංස්කාර කන්දක් සංස්කාර කයක් සා විඥාන ස්කන්ධ කියන මේ පහ එකතු වුණාට පස්සේ මේ පුද්ගලයා තුල මම වෙමි මේ මගේ දේ කියලා ඒ අජ්ජත් වස්තු කෙරෙහි බැඳීමක් විශේෂ බැඳීමක් වෙනවා. ඒ මගේ දේ කියනකොට බාහිරව මම සම්බන්ධ නිතාශ්‍ර කරන දේ මාහා සම්බන්ධයක් ඇති කරා. ඒකෙමුත් අර මමයා කුස්පහත් වීම සිදු වෙනවා. ස්ථිරක් වෙනවා, උත්පහත් වීම සිදු වෙනවා. ඊට පස්සේ මේක මගේ ආත්මය කරගෙන මට කවුරුත් මේක බලන්නේ මම්මයි මේක බලන්න ඕන කියලා ඒක ආත්මය කරන එක රකින්න උත්සාහ කරනවා මේක පවතිනවා මේක සදාකාලිකයි මේක රකින්න එක මගේ වැඩක් කියලා අර කඳු පහ ස්කන්ධ පංචකය ඇති දෙයක් බවට ගත්ත සංඥාව නිසා බුදුමාකාර පැහිදිල්ලක් පහිනවා කැඹිරිල්ලක් හඹරනවා. ඒ කොච්චර කරත් මැරලා නමුත් මරනවා අහන්න කැමතිත් නෑ. මේ එක එක රූපස්කන්ධයක තියෙන වැය වී යන ගතිය අභාග්‍ය සම්පන්නයක් අසුබ ලකුණක් දුමංගලයක් අවමංගලයක් විදිහට සලකලා බලන්න කැමතිත් නෑ. හැබැයි රූපකන් රූපස්කන්ධයක් පවතිනවා කියන සක්කායට කැමති රූපස්කන්ධයගේ අලුත් වැඩියාවට කැමති වැඩි වෙනවට කැමති. සමුදේට කැමති. නමුත් ඒක ගෙවි යනවා දකින්න කැමති. අන්නේ විදිහට මේ සක්කාය කියන එක රූපස්කන්ධය හා සම්බන්ධ කරලත් අපිට සාමාන්‍යයෙන් අදහසක් ගන්න පුළුවන්. වේදනා කන්ද, වේදනා ස්කන්ධය සම්බන්ධ කරනත් ගන්න පුළුවන්. සංඥා ස්කන්ධ කියන හැඳිනීම් රාශිය. හඳුනා ගැනීම රාශිය මතත් අපට දල අදහසක් ගන්න පුළුවන්. සංස්කාර කියලා කියන්නේ සකස් කිරීම, අරැඳීම්, වර්ණ ගැනීම වේශ නිරූපණ. මෙවුවා මාර්ගෙනුත් පුද්ගලෙක් හඳුනා ගන්න පුළුවන් සක්කායක් ඇති කර ගන්න හැටි ඒක සඳහා කොහොමද මති මතාන්තර කොට නගා ගන්නේ කොහොමද අපි සංවිධානය වෙන්නේ කියලා. ඒක විඥානය කියලා මේක රූප මේක වේදනා මේක සංඥා මේක සංස්කාර කියලා වෙන්කොට හඳුනා ගැනීමේ කටයුත්තකුත් මේ මැද වෙනවා. ඒකත් දිගට පවතිනවා. ආනෝය පහ එකතු වෙච්චාම තමයි ਸਰවඥාන් වහන්සේ සක්කාය කියන එක තීරුවේ පංච උපාදානස්කන්ධ වලට කියන නම. ඉතින් මේ පංච උපාදාන ස්කන්ධයන්ගෙන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන ස්වාමීන් වහන්සේ කියන්නේ මෙව්වා මේ රූපස්කන්ධ වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් අපි බොහෝම ආසාවෙන් ඉගෙන ගන්නවා හදාරනවා අපි දන්නවා අපි දන්නවා කියලා හිතනවා ඒක තමයි පළවෙනිම අන්තේ දෙක තමයි ඒකේ හටගැන්මට අපි බොහෝම සිලිලාරෙන් බොහෝම මේ සාදර වෙලා බොහොම සුහදව මංගල කාරණාවක් විදිහට බබෙක් හම්බ වෙනකොට රූපස්කන්ධය පහළ වෙනකොට සියල්ලෝම බොහෝම සතුටින් ලක්ෂි පැකට් එකක්, බේබි පියාත් පැකට් එකක්, එහෙම නැත්නම් එකක්, එහෙම නැත්නම් ඔඩිකොලම් බෝතලයක් ගන්න කියලා කොහොම හරි අරකට සම්බන්ධ වෙනවා. ඒ කුමාරයන් උපත්ති ඇති වෙනකොට ඒ පඬිතුතුන් පත්තුන් දෙනේ රජතුන් කට්ටුව කොහොම ඈත ඉඳලා ඇවිල්ලා ඒ උප්පත්තිය අගය කරා. ඒ වගේ හැම වෙලාවෙදීම උප්පත්තියේදී අපි පුදුම විදියට සිලිලාරයක් ඇති කරනවා යන්තම් අලුත් එකක් හටගත්තා කියන්නේ. ඒ රූපේ හට ගන්නකොට ප්‍රසූතියේදී එහෙම නැත්නම් අපේ ඇඟ තරුණ කාලෙදී හැදිලා වැඩිලා එනකොට හැම කෙනාම කැමති මේ සමුදේ දකින්න. සමුදේ කියන්නේ මේ රූපයාගේ වර්ධනය නැත්නම් අලුතෙන් හට ගැනීම. දත් පැටිලා දත් වෙනවා දකින්නකොට ආ බොහොම සන්තෝසයි. ඒක හැම කෙනාටම సౌందර්යයක්. හැම කෙනෙකුටම සතුටු විය හැකි කාරණා. මේ විදිහට රූපස්කන්ධයාගේ හට ගැනීම නැත්නම් රූපස්කන්ධයේ පැවැත්මම හොඳට අල්ලන්න පුළුවන් දෙයක්. ඒකේ අලුත් පැඩියාවල් වැඩි වීම ප්‍රවර්තන සිද්ධ වෙනකොට ඒකටත් අපි හිත බඳිනවා. මේ දෙක අපේ ජීවිතේ සම්පූර්ණයෙන් පුරවලා තිනවා මෙව හටගත්ත සෑම දෙයක්ම මැරිලා යනවා විනාශ වෙනවා කියලා කියනකොට අපි කියනවා නැස්චාර්ත ධර්ම ඒවා උච්ඡේද දෘෂ්ටි මොකටද මේ මංගල ස්ථාන වල මේවා කතා කරන්නේ කියලා කවදාකවත් ඒ රූපයාගේ කෙස් ගහක් පැටලලා යනවා දතක් පැටලලා යනවා තප්පයක් කැඩලා යනවා කිව්වොත් එහෙම ඒවා සම්පූර්ණ දකින්න අකමැති නොදකින් නොපතන් නොදෝමකින් කියලා ගත්ත ධර්ම. මේ නිසා අපි ඒවා අභෞවිය සම්පන්න දේවල් විදිහට ව්‍යාකරණ අතුල් කරන්නේත් නැහැ, පොත්වලට අතුල් කරන්නේත් අතුල් කරන්නේ ස්කන්ධයගේ පැවැත්ම, රූපස්කන්ධයගේ පැවැත්ම අතුල් කරනවා. ප්‍රවර්ධනය ඇතුළු කරන නිසා මේ ස්වාමීන් වහන්සේ කියන්නේ සක්කාය ඒකවන්තෝ සක්කාය සමුදය ဒ ුතියං. ඒ කියන්නේ රූපස්කන්ධය ඒකාන්තයක්. ඒ රූපස්කන්ධයගේ අභිවෘද්ධිය පිණිස අපි කරන ව්‍යාපෘති නිසා අපිට දවස්සේ පැය 24 මදි. අපිට චිත්තක්ෂණයක්වත් හම්බ වෙන්නේ නැහැ. මේ හදන තාක් දේවල් කැඩෙනවා කියන එක දකින්නවක්වත් අහන්නවක්වත් කැමති. රූපස්කන්ධය සම්බන්ධෙමුත් උච්චාරණ. ඒ වගේම තමයි වේදනා ස්කන්ධේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි එක්ක සැප වේදනාවේ එක්ක දුක් වේදනාවේ ගත කරනවා ඒ වේදනාව අත්තමුත්ත කිත්ත කිරිකිත්ත දත්තපණත්ත කිරිකෑමුත්ත කියන හත්මුතු પરම්පරාවෙම කරලා පච වෙලා පෙරදිලා මැරුවා ඒත් අපි හිතනවා උන්දලාට වැරදුනාට මම කරන්න මම කරන්න අපි හිතනවා මම සැප විඳිනවා කියලා ඒ අත්තන්ට වැරදුනේ ඒ කට්ටියට මේ රාජ සූත්‍රය හම්බුන්නේ නැහැ ෆෝමියුලා එක හම්බුන්නේ නැහැ මම ඊට වැඩිය උගත් මම ඊට වැඩිය දක්ෂයි මම ඊට වැඩිය කලින් පටන් අරගත්ත ඒ නිසා මම ඒ නොවිඳිනා සැප මම විඳිනවා කියලා පුදුමාකාර පෞද්ගලික උනන්දුවක් හැම කෙනෙක් ගාවම තියෙනවා නමුත් තියෙන තියෙන අතෙන් අපි වෙන්නේ පරදිනේ සෑම බලාපොරොත්තුවක්ම බලාපොරොත්තු සුන්වීමෙන් හමාරයි. ඒක ඔය මරණානුස්සති භාවනා කතා කරනවා කියලා කියනවා හා සංයෝගා විയോഗත්තා. මේ ලෝකයේ තියෙන සෑම එකතුවක්ම විയോഗයෙන් කෙලවර සෑම සංයෝගයක්ම විയോഗයෙන් කෙලවර සෑම උප්පත්තියක්ම මරණයෙන් කෙලවර සෑම සුඛ වේදනාවක්ම දුක් වේදනාවකින් කෙලවර මේක මෙහෙම වුණාට අපි කොහොමඩක්වත් කැමති නෑ. ඒක සත්‍යයක් කරගන්න ඒක මූල ධර්මයක් කරන අපි කියන්නේ කොහොම වුණත් මට ආය සැප ගන්න පුළුවන් සැප වඩන්න පුළුවන් මම මෙතෙක් කරපු වැඩ ප්‍රයෝජන තියෙනවා කියලා අර අල්ලගත්ත සැප ටික මගේ කරගෙන ඒ වේදනාවත් වේදන අලුතෙන් ඇති කිරීම ගන්න අප්‍රයත්න නැත්නම් සැප වැඩි කිරීම නැති ප්‍රයත්න නිසා අපි ඇස් අරගෙන අවදියෙන් ඉන්න කාලය පුරාවටම මොකද්ද අපේක්ෂාව දැන් ලැබෙයි මේ දැන් ලැබෙයි මේ දැන් ලැබෙයි සුවිප් එකක් ඇදේ. එහෙම නැත්නම් මට මේක හම් වෙයි කියලා හැම වෙලාවෙම බලන් ඉන්නේ ඊගාව චිත්තක්ෂණ මේට වැඩි සප ලැබෙයි කියලා. නමුත් ඒ සෑම අවස්ථාවකම තබන සබන බලාපොරොත්තු සියල්ලම සුන් වී යන බව දකින්න කැමතිත් නෑ කවුරු හරි පෙන්වලා දුන්නත් කැමතිත් නෑ Tamanට දකින්නත් හිතන එක මුස්පෙන්තුවක් කියලා. ඒක නොවටිනා දෙයක් කියලා වේදනා ස්කන්ධේ ගිවි යන හැටි කදාකත් අපි ගලිනවා. ඊළඟ සංඥාවල් කියලා කියන්නේ අපි අලුතින් ඉගෙනගෙන බොහෝ දේවල් වලට ලකුණු තියාගන්න. සංඥා තියාගන්නවා හඳුනා ගැනීම සඳහා. අපි නැවත නැවතට රාජ්‍ය වලට යනවා විවිධ පොත් කියවනවා විවිධ දැනුම් අදහනවා විවිධ ගුරුවරු ගන්නවා අලුතෙන් අලුතෙන් අලුතෙන් සංඥා පුරවගන්න. කියන සංඥා ටික මගේ කියාගන්න. සැහෙන සංඥා ස්කන්ධයක් තියෙනවා නැත්නම් තමයි බම්බණියෝ කියලා කියන්නේ නැත්නම් පිස්සෝ කියලා කියනවා නැත්නම් ඒ කට්ටිය මේ මේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි සංඥාව අතහැරපු જાතියට මිනිස්සු කියලා අපි ගණන් ගන්න ඒගොල්ලෝ වෙනම කොටු කරලා පිස්සන් කොටු කරා. පිස්සන් කොට දාලා කියන එළියට එහෙම එන්න එපා. ඕගොල්ලෝ આવොත් එහෙම මේ මේ සංඥාව සහිත ලෝකේට මේ පිස්සු වැඩනවා. ඒ නිසා පිස්සෝ වෙන් කරනවා. කතා කරන්නේ බොම්ම නැත්තෝ වීදියට එන්න දෙන්නේ නැහැ. මොකද ඒකට වීදියේ අර සංඥාව සහිතව ගත කරන මේ හීනේ එළි වෙනවා. නිසා සංඥාව සහිත ඇත්තෝ සම්මන්ත්‍රණ පවත්නවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ තෑගි දී ගන්නවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ සම්මාන දී ගන්නවා. ඒ සංඥා ගොඩ අනුව අලුතෙන් සංඥාව ඇති කිරීමට හැකි තරම් ක්‍රම හොයනවා. හැබැයි මේ අලුතෙන් සංඥා එනකොට පරිණිව අමතක වෙන බව කියනකොට ඒක ලෙඩක් කියලා හිතනවා. ඒක විකෘතියක් කියලා හිතනක නැති කරන්න ඕනේ කියලා හිතනවා. අපි දන්නේ නැහැ මේ සංඥාවල සීමාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ අලුතෙන් දාන හරිය සියල්ලම හීන ටිකක් එහෙම නැත්නම් මිරිඟු එනතන් ආසියන්ත ඉරි එහෙම නැත්නම් වැලිය වලින් හදපු මාලිකා කියලා දන්නේ නැතුව උදේ ඉඳලා හැන්දෑනකම් සංඥාවල් එකතු කරගෙන ඉන්නේ ජීවිතේ පුරාවට සංඥා එකතු කරන කීකට මේ එක එක ඩිග්‍රීස් ඩිප්ලෝමා කීකියා নানা ආකාර දේවල් ආඳනවා නමුත් කොච්චර කෙරුවත් කාලයක් ගියාට පස්සේ ඒවා හැලෙන්න පටන් ගන්නවා අමතක වෙන්න පටන් ගන්නවා ඒ අමතක වීම හැලීම නැති කිරීම සඳහා පුළුවන් තරම් පරිශන කරනවා ඒ සංඥා ගොඩ වර්ධනය දකින්න කැමති, ගොඩ දකින්න කැමති කි නිරෝධයක වියකියාම නැති වී යාම දකින්න කැමති නැහැ. ඒකම සංස්කරණය වශයෙන් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කිසිම දෙයක් ඇති තාලෙට ඒ විදිහට කියනවා දකින්න කැමති නැහැ. බුලත් පිට කනකොට බුලත් කොලේ අරගෙන නැට්ටයි කොණයි කඩලා කනවා. ඒක නාග ලෝකේ ඉඳලාට බුලත් ගේනකොට නාගය අල්ලගෙන ආවේ වතුනේ ඒ නිසා විෂ තියනවායි කියලා නැට්ට කඩලා දාන්න ඕන කොන කඩලා දාන්න ඕන. වැටකුළු ගෙඩිය කපනකොට ඒකේ කට්ටේ අයින් කරන්න ඕන. පාන් කපනකොට ක්‍රස්ට් එක අයින් කරන්න ඕන. හැම එකෙම තියෙන කෑල්ලක් අයින් කරන් තියෙනවා. මිනිස්යාට විතරයි ওই කෝලම තියෙන්නේ. ඒ නිසා මිනිස්යාට වෙනම ලෙඩක් හැදලා තියෙන පිළිකා කියනවා. ඒක සේරම එකට කරන සතෙකුට කිසිම ලෙඩක් නැහැ. අපි වයින් කරලා කොන් කපලා ලස්සනට හරි ගැසලා තමයි වැඩ කරන්නේ. කොන් කැපීමට තමයි මේ අපි సౌందර්යය කියලා කියන්නේ, ලස්සන කියලා කියන්නේ, ශිෂ්ටාචාරය කියලා කියන්නේ. ඇති හැටියට ඒකම එහෙම කියන තිබ්බොත් මං ඉතින් ඉතලා වැඩන්නේ නෑ නේද දරුවෙක් ඇති වෙන තාලෙට ඇති වෙන හදනවා අම්මගෙන් ඇති වැඩේ මොකක්ද ළමයි ඉස්කෝලේ පන්තිට ලේ ළමයිගේ තාලෙට වැඩ කරනවා ටීචර්ගෙන් ඇති වැඩේ මොකක්ද කෙවිතක් මොකටද මේ විදිහට හැම වෙලාවෙම අපි පනවගෙන තියෙනවා මේ තියෙන දේවල් හදන්න ඕනේ කියලා. සකස් කරන්න ඕනේ. ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. වේස නිරූපණය කරන්න ඕනේ. සංස්කරණය කරන්න ඕනේ කියලා සංස්කරණය කළ පමණට මම ආයෙනේ වැඩේ. මමයි මේ සංස්කරණය කළේ ඒකයි ওই පන්සල් ගානේ බෝඩ් ගහලා තියෙන්නේ. එක තාත්තයක් ගත්තොත් 60 70ක් ගහලා තිනවා මේ කැලේ කෙරුවේ මමයි කියලා. ඒ මොට්ටපාලකින් අහලා තිනවා මේ කලාවැව කෙරුවේ කවුද කියලා. ඒකල ඒ කාලේ හිටපු බාසුන් නැලයි. ඉතින් ලකුණු කැපෙනවා. මොකද මේ කලා මේ සාතුසේන රජුගේ නම කියවෙන්න ඕනේ. මොට්ටපාල කවුද කලාවැව කෙරුවේ? ඒ කාලේ හිටපු බාසුන් නැලයි සර් කියනවා. ලකුණු කැපෙනවා. මොකද මේ සංස්කරණය කරලා ඒ සංස්කරණය දී යුතු නම්බුව දීම තමයි අපි ළඟ තියෙන මේ එටිකට්ස් කියලා කියන්නේ. අපි මේ සදාචාරයක් කියලා ගත්තේ සංස්කෘතියක දෙන ඔක තියෙන්නෙම ඒ ඒ සංස්කරණය කරපු කට්ටියට ඒ විදිහට සලකනවා නම් ඒ අත්කෙන් කියලා කරව ගන්න බැරි වැඩක් නැහැ. ඉංජු ඉංජු කියනකොට ළඟට එන බල්ලෙක් වගේ. නාසන උදාගත්ත ගොණෙක් වගේ නම්බුකාර දෙනවා නම් ඕන දෙයක් කරනවා. ඉතින් ඒකේ කොච්චර වෙහෙස වුණත් Tamange නම යටින් වදිනවනම් ඕනේ ගණක් ගෙවන්න ලැස්ති. ඒක නිසා සංස්කරණයේ සඳහා සැදී පැහැදී සිටගත් ජීවිතයක් අපිට පුළුවන්. කරපු ටිකුත් අපි දැනටමත් අගය කරගෙන ඉන්න මේ මේ දේවල් මගේ. අපේ බුද්ධිය දැන් අපේ කොල්මක්කාරකම් උරුමක්කාරකම්. ඒවා දිනු පවණු කිරීම සඳහා මට නිර්මාණ ශිල්පීත්වයක් තියෙනවා. මගේ ප්‍රගමනයක් තියෙනවා ප්‍රගතිශීලීත්වයක් තියෙනවා කියලා හැම වෙලාවෙම මේක ආලවට්ටම් කර කර සංස්කරණය කර කර ඉන්නවා. නමුත් මේ මම සංස්කරණය කරපුවක් ඇදගෙන වැටුනොත්, කඩා වැටුනොත්, බංකොලොත් වුනොත්, විනාශයටපත් වුනොත් මගේ කොටසක් විනාශයටපත් වුණා වගේ. මගෙන් කොටසකුත් කැඩිලා ගියා වගේ. කවදාකවත් අපි කැමති නැහැ මම නිර්මාණය කරපු දෙයක් බිඳී ගියා කියලා දකින්න. ආ මේ අප්‍රසාදයට ලක් වුණා කියලා දකින්නේ. ඒතර මොකද්ද ඇතුලේ පපුව කීරි ගන්න ගතියක් එනවා. මේක කවුරු හරි හුනියමක් තමයි මේ. කවුරු හරි මේ මං මටම කරපු හතුරුකමක් කියලා මගේ නිර්මාණ මගේ මං කරපු දේ විනාශනවා දකින්න කැමතියි. මරා ගන්න. ඕන තරම් රණ්ඩු දබර කරන. ඒ වගේම විඥානයේ තියෙන මේ දේවල් එක එක එක එක වෙන් කරන්න පුළුවන් ගතිය දැනටමත් අපි වෙන් කරන තියෙන්නේ මම ස්ත්‍රියාවක් අනිගොල්ල පුරුෂයෙක්. නැත්තම් මම පුරුෂයෙක් අනිගොල්ල ස්ත්‍රීන් කියලා. නැත්තම් මම මේ සාමයේ භාවනා ජීවිතය ගන්න මම දානපතියෙක් කණිකටි දානපතියෙක් නෙවෙයි. මම සීලය රකින්න කෙනෙක් කටකටි සීල රකින්නේ මට සමාධික භාවනා කරන මම සමථ යෝගාවචර විපස්සනා නෙවෙයි. මම විපස්සනා යෝගාවචර සමත නෙවෙයි කියලා নানা ප්‍රකාර විදිහට ඒ Taman අනුන්ගෙන් වෙන්කොට හඳුනා ගන්න ගලියට පු탁 පු탁 කියන නිසා තමයි පු탁 ඥය කියලා කියන්නේ. පු탁 ඥයගේ වැඩිම මගේ රුචිය අරගෙදර රුචිය වගේ නෙවෙයි අහවලාගේ වගේ නෙවෙයි. මම කරන වැඩ ආර්යගෙන් වෙනස්. ඒ නිසා මට දෙන්න මගේ හින්නේ දැකගෙන ඉන්න එච්චර. ඒ නිසා විඥානේ නිතරම කඩේකට ගිහිල්ලා සාමාන්‍යයෙන් අපි පිළිලුවට කියන්නේ කාන්තාවක් සාරියක් ගන්න ගියාම මිනිස්සයාට පිස්සු හැදෙනවා. තෝරනවා තෝරනවා තෝරනවා තෝරනවා ඒකේ කිල්ලෝරක් නැහැ. ඒ කියන්නේ මගේ රුචිය මේක හොඳටම දන්න කට්ටිය තමයි ඔය মালටි ජාතික කම්පැනි කාරෝ ඒගොල්ලෝ ලස්සනට ඇඩ්වර්ටයිස්මන්ට් එක හදලා කියනවා. ඔබේ තත්ත්වය තවත් උස් කරගන්න ඕන නම් මෙන්න අපි ළඟට එන්න අපි දැන් බඩු ලෑස්ති කරලා තියෙන උගුල අටවලා තියෙන ඕගලන්ට ඇවිල්ලා හැම කණ එක විතරයි තියෙන්නේ. හැබැයි මෙච්චර ගාණක් පිටියල්ලෙන් අපිට පුදන්න ඕන. ඉතින් මෙන්න මේ වැඩපිළිවෙලෙදි මේ ස්වාමීන් වහන්සේ කියනවා දැනටම සූපකයක්, වේදනාකයක්, සංඥාකයක්, සංස්කාරකයක්, විඥානකයක් අපිට තියෙනවා. ඒක අභිවෘද්ධිය පිණිස නොතිත් ආශාවක් හැම කෙනෙක් ගාම තියෙනවා. නමුත් කිසි කෙනෙක් දන්නේ නැහැ මේ රූප සාමාන්‍යයෙන් කියන අවුරුදු 6කට සැරයක් 7කට සැරයක් අපේ සෛල සියල්ලම වැටලා නැවත උපදින. නමුත් අපිට එimhe පේන්නේ අපිට පේන්නේ මේක දිගට පවතින කයක් තියෙන වයසට යන එක වෙනම දෙයක්. විરૂප වෙන එක වෙනම දෙයක්. ඇහ කන පේන්නේ නැති වෙනදම මේකමයි කියලා අල්ලගෙන ඉන්නවා. ඒ වගේම අපේ වේදනා එක චිත්තක්ෂණයයි හිටින්නේ නමුත් ඒ අතරමැද අපි විඳපු සැප වේදනා දුක් වේදනා වලින් අපි මවාගත්ත චරිතය දිගට අපි පවත්වනවා. අපි ගත්ත සංඥා පුංචි කාලේ අපි ළඟ තිබුණු සංඥා අපි ඉගෙන ගන්න කාලේ තිබුණු සංඥා උසස් අධ්‍යාපනය කරනකොට රැකියාවක් කරනකොට විවාහ වෙන්න ඉස්සෙල්ලා විවාහ වුණාට පස්සේ වශයෙන් ශීඝ්‍ර වෙනසකටපත් වෙලා තියෙනවා. නමුත් අපි කියන්නේ නෑ නෑ මම එහෙම වෙනස් වෙන කෙනෙක් මම චපල නෑ. මම එකම චරිත තමයි කියනවා උදේටත් good morning කියන හන්දටත් good morning කියන වචන දෙකක් නේ. ආන්නේ විදිහට අපි මේ සංඥා ස්කන්ධයක් හදාගෙන ජීවත් වෙන්නේ ඒකට කවුරු හරි තට්ටු කරන්න આવොත් තමයි අපි මේ වචන බාහුල්‍යයකටපත් වෙන්නේ. අපි ගත්ත සංඥාව මෛත්‍රික ඉන්න කෙනා අඳුනාගත්තේ නැත්නම් ඉතිවයි. සංස්කරණය කිරීමත් උදේ ඉඳලා හැන්ද වෙනකන් පිළියම් කරගෙන ඉන්නවා. හැබැයි ඔක්කොම විනාශයටපත් වෙන බව ඔක්කොම මිලාන වෙලා යන බව දකින්න වුණොත් කවුරු හරි පෙන්නොත් ඒක ආමංගල්‍ය කරලා කියනවා. විඥානයත් ඒ වගේ. ඉතින් මේ මේ ස්වාමීන් වහන්සේ අපිට මතක් කරන්නේ මේක කෙනෙක්ගේ දෝෂයක් නෙවෙයි මේ සංසාර දෝෂයක්. తත්‍ර తත්‍රාభి නන්දනී කියලා සරුවචන සඳහන් කරනවා යමක්ත ලැබුණේ ඒ ලැබිච්ච ඕන දෙයක් බදා ගන්නවා. උනහ පුළුවට උනහ පුළුවගේ පැටි අපේ ඉන්නේ බොහෝම ලස්සන එකක් වගේ. අපායට ගිය නිරිසතා අපායේ මැරෙන්න බයයි. ඒ දුක් විඳින ටික විඳින තියෙන ආසාව නිසා. තිරිසන් ලෝකෙට ගිය සතා ඒ තිරිසන් භාවයෙන් මිදෙන්න කැමති නැහැ. ඒ අභිලන්දනයක් කරනවා. දැන් අපිට පේනවා තිරිසන් ආත්මෙ මිදුණොත් මේ මේක මනුසාත්මයක් ලැබයි. ඒ නිසා මේ තිරිසන් ආත්මෙ නැති වෙනවා හොඳයි කියලා. නමුත් ඒ සතා කවදාවත් කතා කරන්න පුළුවන් නම් ඒ ලැබුවා වූ තිරිසන් භාවයෙන් මිදෙන්න කැමති නැහැ. ඒ වගේ තමයි ඕනම කෙනෙක් ඒ ලැබිච්ච තත්වයෙන් මිදෙන්න කැමති නැහැ. වෙනස් වෙන බව පිළිගන්න කැමති. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ මේක හැම කෙනාගේම හැටිමිවන් න්‍යාය ධර්ම මේවා සත්ව විෂය. අන්න ඒකෙදි මේ මෙතෙක් අපි වසංගන ජීවත් වෙන්න හැදුවට මේ රූපය නිතරම ගෙවිමින් පවතිනවා. ඒ භංගය, ඒ Nirodhe, ක්ෂය සාවය. එනිසා අතහැර දැම්මේ නැතත් අතහැරමින් පවතින බව. මෝහ වෙලා තියෙනවා. මේ වේදනාව අපි කොච්චර කරගෙන හිටියත් අපිට ඒව වීදුරු අල්මාරියක තියලා කරඬුවක් වගේ වැඳ වැඳ ඉන්න බෑ. මේ වේදනාව කියන්නේ ඉතාමත්ම ශීක්‍රයෙන් ඇවිල්ලා ඉතාම ශීක්‍රයෙන් යන දේවල්. මේ යන පැත්ත දකින්න අපි කොච්චර අන්ධකාරද? අපි කොච්චර අන්ධද? කොච්චර නරකක් අභෞවයක් ආමංගල්‍යයක් විදිහට සලකනවා. උන අපි අරගෙන තියෙන මේ සංඥා ටික සංඥා පොදිය නිකන් අහසෙන් දපු ඉරි වාගේ. වස්ත්‍ර කැඳපු අකුරු වාගේ. වැල්ලේ හදපු මාලිගා වගේ. නමුත් අපි කවදාකවත් ඒක ගෙවම් කරන ගෙවම් වෙනවා. ගෙවම් වුණාට ගෙවම් වෙන බව දකින්න කැමති නැති නිසා අලුතෙන් අලුතෙන් අපි ඇති කරන දේවල් දකිමින් අපි සන්තෝෂයටපත් වෙමින් ඉන්නවා. මෙන්න මේ දේ දැකගත්තොත් මේ Nirodha නිතරම වෙමින් පවතින එක මොහා කරගෙන අතුගාල කාපට් එක ඇතුළේ කුණු දාන්න නැතුව මේක ඇති වෙනවා නම් සමුදයක් තියෙනවා Nirodhaක් තියෙනවා ඇයි මේ Nirodhe අපේ වසන් කරලා කියන්නේ? ඇයි අපි මේක වහන් කරගන්න උත්සාහ කරන්නේ කියලා යථා භූත ඥාන දර්ශනෙන් ඇතිවීම හා සමානව නැතිවීම බලන්න. අපි ඒකට කියනවා විපස්සනාව කියලා. විශේෂ වූ පස්සනාවක්. අන්නේම කරන්න පටන් අරගත්ත වෙලාවේ යම් වෙලාවක ඇතිවීම හා සමානව නැතිවීම දැකපු දවසේ දකිවි රාගය හා සමානමයි ද්වේෂය. ඒ දෙක අතර වෙනසක් නැහැ. ඇතිවීම වගේම දෙයක් තමයි නැතිවීම කියලා කියන්නේ. හොඳ වගේම දෙයක් තමයි හොඳේ නැතිවීම නිසා ඇතිවෙන නරක. නරක වගේම එකක් තමයි නරක ඇති වුණාට පස්සේ ඇති වෙන හොඳ. මෙව අතර තියෙන්නේ කිසිම විලිලැජ්ජාවක් නැතුව එකිනෙක මාරු වෙන ගතියක්. අන්න ඒකේ අපේ කවදාද අපි මේ මේ Nirodhayට, කය දකින්න, වය දකින්න, පටිනිස්සක් ආනුපස්සනාව දකින්න පෙළඹෙන්නේ අන්න ඒක පෙළඹිච්ච දවසේ අපිට තේරෙයි ඒක මෝහා කරන එක වළක්වන්න කොහොමද මේ සුෂ්ණා වැඩ කරන්නේ කියලා. අපිට යම් කිසි කෙනෙක් මොන හරි උත්සාහයක් දාලා රූපස්කන්ධයගේ ඇතිවීමත් රූපස්කන්ධයගේ අලුත් වීමත් තුලින් ඇති හැම අලුත් දෙයක්ම නැති වෙනවා කියලා දැක්කට පස්සේ ඒ පුද්ගලයාට තවත් බොරු වලක් උගුලක් හම් වෙනවා මේ රූපයගේ පැවැත්මත් ඇතිවීමටත් වැඩිය නැතිවීම දැක්ක හොඳයි කියලා ඒකට බැඳෙන්නත් ඉඩ තියෙනවා. නිසා ඒකේ හිතියට ඒක බැඳෙන්නේ නැතුව ජීවත් වෙනවා නම් තමයි සරුවචනාංශ කියන්නේ මහා පුරුෂයෙක් කියන්නේ. ඒකයි කලියුක්ත. ඒ නිසා මේ මේ සාමාන්‍යයෙන් මේ සක්කාය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයටයි මේ සෑම ස්කන්ධයකම පැවැත්ම දැන් අපි බාර අරගෙන තියන්නේ පවතිනා වූ සත්‍යයක් විදියට. ඒ වගේම අලුතෙන් ඒ වගේ අලුත් කරණේව පිළියම් කරණේව තනවාඩනේව සේරම ඇති දෙයක් විදිහට දැන්න බාහිර අරගෙන තියෙන නමුත් මේ හා සමානවම ඇති වෙනවා නම් පවතිනවා නම් නැතිවීම අනිවාර්යයි මේකට උගුරට හොරා බෙහෙත් බොන්නා වගේ මේක වසන් ගන්න හදන්න එපා මෙන්න මේක දැක ගන්න උත්සාහ කරන්නයි නැත්නම් එතෙන්ට ඒ தත්තරපත් කරන්නයි අපි මේ ප්‍රතිපදාව ගමන් කරන්නේ දානෙන් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ගිහියත් අන්න තියෙන දාන සීල භාවනා කියනවා. පැවිදි වෙච්චත් අන්න සීල සමාධි ප්‍රඥා කියනවා. ඉතින් අපි කොහොමද මේ ආනාපානයේදී මේ නොදකින්න පැත්ත මේ වසන් වෙලා තියෙන පැත්ත දකින්න කියලා බැලුවොත් ඒ වගේ ප්‍රකටව අරූපස්කන්ධේ පවතින වෙලාවෙදී හොඳට සක්කාය අංගපසංග සම්පූර්ණ සහිතව අඬු සහිත සතෙක් විදියට පේනවා. ඒක ඇති වෙන අලුතෙන් ඇති වෙන ඇති වෙන පාරයක් පාසා මේක අංග සම්පූර්ණ. නමුත් මේක නැතිවීම දකින්නට අඬු කැඩිලා එවන් මේ විචිත්‍ර බව නැති වෙලා නීරස වෙන හැටි. භාවනාදී විතර වෙන කිසිම අභ්‍යාසයකදී සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ආස්වාස් ප්‍රස්වාස දෙක වඩාම ප්‍රකට වෙන්නේ භාවනා වචන වලින් කියනවනම් ඉඳගත් ගමන්ම හිත අසතිමත් වෙලාවයි. ඉති සමාධියක් නැති වෙලා. ඒ වෙලාව හොඳට දැක ගන්න පුළුවන් ආස්වාසය කියන එක gediyak විදියට වෙනම වැඩක් විදියට ප්‍රස්වාසය වෙන් කළා දැනගන්න පුළුවන්. බලනවනේ. ඒ වගේම ආස්වාද ප්‍රස්වාස දෙකට විරුද්ධව නැත්නම් දෙකට ප්‍රතිභාගව වේදනා කියලා જાතියක් තියෙනවා. සද්ද කියලා જાතියක් තියෙනවා. හිතවිලි කියලා જાතියක් තියෙනවා. හිතවිලි කියන්නේ සද්ද නෙවෙයි. සද්ද කියන්නේ වේදනා නෙවෙයි. මේ කියන්නේ ආනපන නෙවෙයි කියලා මේවා බොහෝම ලස්සනට වෙන් කළා දැක ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අපි මේකෙන් අපි ගන්නවා ආනාපානය කියන වායෝ පොට්ටබ්බ ධාතුව නැත්නම් මේ රූපස්කන්ධේ විතරක් ගත්තොත් මෙන්න මේ විදිහට පටන් ගැනීමේදී භාවනාව අල්ලා ගැනීම සඳහා සතිය අවුලුව ගැනීම සඳහා සමාධියට මුලපිදීම සඳහා මේ ආස්වාද ප්‍රස්වාස දෙකේ මේ පෞද්ගලික ලක්ෂණ සහිත හොඳට මේක සංඥාව පිහිටව ගන්න. සංඥාව තහවුරු කරගන්න. එහෙම තහවුරු කරගෙන හොඳට සමීප වෙලා බලනකොට ආස්වාසයෙන් ආස්වාසයට ආස්වාසයෙන් ප්‍රස්වාසයට යම් යම් පුංචි පුංචි වෙනස්කම් හැම ආස්වාසයක් පාසා ප්‍රස්වාසයක් පාසා දක්වන්න පුළුවන්. මේන් හිත පිට යන දිනතෝ බලාන හිටියොත් මේක කොච්චර දුරට විපරිණාමයකටපත් වෙනවද කියනවනම් ආස්වාද ප්‍රස්වාස දෙක වෙන් කරගන්න බැරි වෙන විදිහට සංඥා බොඳ වෙලා යනවා. ආස්වාද ප්‍රස්වාස දෙක වෙන්කොට හඳුනා ගන්නට ඒ වින්දන දෙකක් නෑ එකක් වෙන බවට පත් වෙනකොට අර ආස්වාද ප්‍රසවාස හොඳට වෙන් වෙලා ප්‍රකටව දකින්නකොට තිබිච්ච සක්කාය නැත්තම් මම දකිනවා මේ ආස්වාසේ මේ ප්‍රසවාසයේ කියලා තිබුණේ ලස්සන චිත්‍රයේ ඊරි ටික දිසාන් චිත්‍රයකට වතුර ටිකක් වැටෙනවා වගේ ස්ප්‍රේ එකකින් වතුර වීද්දා වගේ ඔක්කොම බොඳ වෙලා ගිහිල්ලා ආස්වාසේ සප්‍රස්වාසේ සම රසයෙන් පටන් ගන්නවා බලානින්න මිනිස්යාටත් එක්ක නිඳ යනවා එහෙම නැත්නම් ආනාපානෙ කරන්නේ නැති වෙන්න එපා වෙනවා. එහෙම නැත්නම් නැවත ආනාපානෙ අර තිබුණ විදියට ප්‍රකෘති කරගන්න ආයාසයෙන් හුස්ම ගන්න හරි කියලා හිතේ යටින් කැක්කමක් එනවා. මේ සේරම වෙන්නේ මේ සක්කාය ගෙවි යන වෙලාවේ. මම යන නැති වේගෙන යන වෙලාවේදී. ආන්නේ ඒ වෙලාව දකින්න තියෙන අකමැත්ත ඒක නොදකින්න අපේ ජීවිතයේ හැඩගැහිලා තියෙන හැටි දන්නේ භාවනා යෝගාවචරය පමණයි. නමුත් භාවනා යෝගාවචර දකින්නේ එක අවමංගල්‍යයක් විදියට. භාවනාවේ වැරද්දක් විදියට. මේක පැටලිලාද කියන සැකෙන් තමයි දකින්නේ. මොකද අපි කොයි වෙලාවෙ හිටියත් ගොඩ පෙරක දෝරුකම් ගන්නෙ සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය කැමති නෑ තමන් මක බෑ වෙලා යනවා දකින්න. තමන් බංකොලොත් වෙනවා දකින්න. තමන් අවශේෂ කෙනෙක් වෙනවා දකින්න. ඒ නිසා ඒක පුළුවන් තරම් ගොඩ පෙරකුතු ගන්න දෙනවා. නැවත නැවතත් සක්කාය අලුත් වැඩියා කර කර එක්කෝ සක්කාය නැත්තම් සක්කායේ නවහට ගැනීම. ඒක තමයි අපි හයියෙන් හුස්මක් ඇති කරන කරන්නේ. එහෙම නැතුව අපි හිතමු මේ බණ අහලා යම් කෙනෙක් ඔන්න ආනපනේ ගෙවෙන කම්ම හිටියා. එහෙම නැත්තම් තුනී වෙන කම්ම හිටියා. ඒ වෙනකොට ආස්වාද ප්‍රස්වාසයට පරිබාහිරව සද්ද වේදනා හිතිරිදුනත් ඒ ඔක්කොම අර ආස්වාද ප්‍රස්වාසයේ වගේම වෙන්කොට හඳුනා ගන්න බැරි එක තලමට එක රිත්තට එක සලාඩ් එකට වැටෙනවනේ. වැටුණාට පස්සේ ගිහිල්ලි වෙලා අපි දුන්න ඔන්න මේ ඒ බලන කෙනාගේ දැම්මෙන් බලන නිමෙන් බලනකොට මොනවත්ක්ත්ම දන්නේ නැති මොනම සංඥාවක් නැති මත් වෙච්ච නිදිවත වෙච්ච තත්යකටපත් වෙනවා කිය. එක පාරට නැවත මමයාට ගොඩ පදිනකොට පුදුම ගැස්මක් තිගැස්මක් සහිතව විස්තාමත්ම කැපිපේන අවස්ථාවක් ඇති වෙනවා නැවත මමයට පහළ වෙන්නේ නැහැ. නමුත් ගිවිච්ච හැටි දිහා බලන්න ඇඟට නොදැනි වෙලා තියෙනවා. හැංගිලා වෙලා තියෙනවා. ඒක පේන්න දෙන්නෙම නැහැ. භාවනාදි මොකද කරන්නේ? නැවත නැවතත් මේ தත්තට යnderලා අර ප්‍රකටව තිබුණු ආනාපානයේ ගෙවෙන පැත්ත. මේක බලාගෙන ඉන්න මිනිහා දිය වෙලා යන පැත්ත. සක්කායේ නැති වී යන පැත්ත අවතියෙන් බලන්න පටන් ගත්තා. වෙනදටත් වඩා ගැඹුරට යනකම් මේ සංසිද්ධිය බලන්න පුළුවන් වෙනවා. මේ සක්කායේ Nirodhaය වසංගණ්ඩ මේ කපටි මොලේ. එහෙම නැත්නම් කපටිසා මේ වංචනික ධර්ම. මෙයා පේන්නේ මිත්‍රයෝ වගේ. හරි අපිට කෙරෙහි කරුණාවේ මෛත්‍රියෙන් උපදෙස් දෙන ගොඩ පෙරක දෝරුව වගේ ඇවිල්ලා අපිට නානා විදියට වසං කරනවා. ඒ නිසායි අපි එක්ක නින්දට වැටුණා දෝ කියලා හිතනවා. එහෙම නැත්නම් මේ කාලය ඇතුළත භාවනා වැරදිලා දෝ කියලා සැකපාරක්. එහෙම නැත්නම් හිතනවා හයියෙන් හුස්මක් ගන්න සක්කාය නැවත ඇති කළ දෙන්නේ කියලා. ඉතින් මෙතෙන්දි පේනවා සක්කාය නැවත ඇති වෙනකොට විශාල සිලිලාරයක් ලොකු තිගැස්මක් හරියට වේගින් යන වාහනයක් බස් බ්‍රේක් ගහුවගේ ඩොක් ගාලා හිටිනවා. හිටනත් එක්කම තමයි නැවත එනවා පරණ පොත් ගන්න. නමුත් ඒක නැති වෙච්ච තැන පොඩ්ඩක් බලන්න. අල්ලන්න බෑ. මෙන්න මේකට ලෑස්තිලා යන්න තමයි නැති වෙන්න හදන පරිසරයක ඉඳගෙන ලක්ෂ වාරයක් දසලක්ෂ වාරයක් නැති වෙන්න ඇරලා මේ නැති වෙන හැටි බලන එකට කියනවා සක්කාය නිරෝධය දැකීම. එතන මේ සක්කාය නිරෝධ වෙන්නේ රූප ධර්මයන්ගේ නිරෝධ වීමක් එක්ක. ඒක තමයි සරුවචන සඳහන් කරන්නේ පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති හික්කති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති හික්කති. ආස්වාසේ ගෙවි යද්දි මේ ගෙවි යන හැටි මම දකිමින් හික්මෙන්නේ මේ ආස්වාසේ හික්මවන. ප්‍රස්වාසයේ තුනී වීගෙන යද්දී මේ ප්‍රස්වාසයගේ ගෙවි යෑම දැකීමට මම හික්මෙන්නේ මේ ප්‍රස්වාසයේ හික්මෙන්. ඉතින් මේක සාමාන්‍ය ඥානතේ මේක විපස්සනාදී පමණක් හිට වෙන සෑහෙන දුරට නීවර ධර්මයන් තුනී කරගැනීමේ දක්ෂතාවයක් ඇති භාවනාවේ සෑහෙන කලෙලියක් ඇති කරගත්ත යෝගාවචරිකට හම් වෙන ඒ තාම අමාරු සංකීර්ණ තනක්. මෙන්න මේ විදිහට මේ සක්කායේ ඇතිවීම නැවත දකින්න එකේ තියෙන සිලිලාරයක් නැත්තම් ටිකැස්සලා ආය 100 එනකොට ඇති වෙන කැපිපේන ගතියත් නමුත් ඊගාට ආයෙත් බලන්න ඒක නැති වෙන හැටි බලනකොට ඒ නැතිවීම තාලෝකේ වටන්න පුළුවන් මේක හරියට උපමා රූපේ රූපකයක් මාර්ගයෙන් කියනවා නිින්ද යන හැටි බලන් ඉන්නවා නිින්දෙන් අවදි වෙනකොට නම් අපිට හොඳට මතකයක් තියාගන්න පුළුවන් අවදි වෙනකොට මේක අනිවාර්යයෙන් මතක තිබුණා නැත්නම් සංඥාව නැත්නම් තහවුරු වෙන්නේ නැහැටි. අතපත ගාලා මේ ඇඟේ කැලිත් ඔක්කොම දැන් තියෙනවද කියලා බලන්නේ නැහැටි. ඊට පස්සේ ලකුණු අරගෙන මම මේ පුරුදු තැනමද බුදියාගත්තේ කියලා බිම ඇඳ පල්ලේ වැටිලාද කියලා බලන හැටි වට ඔක්කොම ඉබේම කරනවා. මොක කවදාද අපි නිින්ද යන හැටි බැලිය යුතුයි බලන්න පුළුවන් මේක තමයි අවදි භාවය කියලා කියන්නේ. මේකයි අප්‍රමාද භාවය කියලා කියන්නේ. මේකයි සතියේ උපරිම කෙලවර කියලා කියන එක අපේ තර්ක විශේෂයට අහු වෙන්නේ. ඒ නිසා සරුවචනාංශේ මෙතෙන්ට අපි ගෙනියන්නේ අර ඇස් බැඳගෙන කරන සෙල්ලම වගේ මේ කොයි යන්නේ රයිගම්පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ ඉරිදයි එන්නේ කියලා බැඳගෙන ඇමිදිනා වගේ රූපවලියක් අල්ලලා දීලා කෙලෝරටකම් බලන්න. බලනකොට ගැස්සිලා අවදිනවා කමන්නේ ඒකට කමන්නේ ආයෙත් සැරයක් ඔක ඇති කරලා තියලා ආයෙ නැතිනකම් බලන්න. මෙන් බලාන බලාන යනකොට මේ Nirodhaය රූප ධර්මයාගේ Nirodhaය දැකීම මිනිස්සයා මුළු ලෝක මුළු සංසාරේ එක සැරේයි බලන්නේ. එයා ඊට පස්සේ ඉතුරු වෙන්නේ. ආයේ පුද්ගලයා නෙවෙයි ඉතුරු වෙන්නේ ඕනම දෙයක Nirodhe හරි හැටියට දැක්කා නම් හරි හැටි දකින්නට මේ සංසාරයක් පුරා සමුදේ වශයෙන් දැක්කපු හිතට ලක්ෂ වාරයක් පෙන්වන්න වෙනවා. මොකද නැත්නම් හැම වෙලාවෙම හිතන්නේ මේ වැරදිලයි කියලා. සතිය නැති වෙලයි කියලා. භාවනාව කැඩිලයි කියලා. එහෙම නැත්නම් පෙරකට අකුසල කර්මයක් නිසා. එහෙම නැත්නම් කර්ම දෝෂයක් කියලා අර නැති වී යෑම අභෞව්‍ය දෙයක් අසතක් අසත්‍යයක් කියලා තමයි පිළිගන්නේ. ඒකේ සත්භාවය දකින්න බුදු කෙනෙක්ම ලෝකේ පහළ වෙන්නේ. පහළ වෙලා මේ සියලු ධර්මයන් මැද දැකිය යුතු දේ නම් Nirodhe දැකීමයි. ඒ Nirodhe දකින්න නම් සමුදය දැකලා ඉන්න. රූපය ඇති වෙනකොටම ආස්වාස් ප්‍රසය ඇති වෙනකොට ආස්වාසයෙන් ප්‍රසවාසය වෙනස් වෙන හැටි ආස්වාසයෙන් අස්වාසය වෙනස් වෙන හැටි ඒකේ මුල මැදාග වශයෙන් හොඳටම ඒකේ ස්වභාවික ලක්ෂණ පෙන්වන්න කියනවා නැත්නම් අර ගෙවි යෑම විචිත්‍රමයි. විචිත්‍රව. ජවනිකාවෙන් ජවනිකාවට මේක දකින්න මතු වෙනකොටම පුළුවන් තරම් ඒකේ සංඥා ටික ගන්න. අරගෙන හේය ගෙවි යන හැටි බලන්න හිටියොත් ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා නම් ඔය මේ කාලේ නෙවෙයි ඉර දැන් හඳ නගින කාලේනේ. හඳ බහින කාලේ සාමාන්‍යයෙන් වක හත අටක් යන්න ඕන. අටවක පොයෙන් පස්සේ වගේ බලනකොට ඉර හඳ මුදුන් වෙලා මේ රාත්‍රි මධ්‍යහන විතර වෙනකොට හඳ නගින්න පටන් අර ගන්නවා. එතකොට අඩපළුවයි තියෙන්නේ. ඊට පස්සේ ඉර පායනකොට හඳ තියෙන්නේ ඉර මේ අහස මුදුනේ. ඒ ඉර පායන්න අරුණ නගින්න ඉස්සලා හඳ ලස්සනට අඩ හඳ පායාගෙන තරු බබලවාගෙන බලාකුලක් ආවත් කැපිපෙනීගෙන ඉන්නවා. නමුත් ඉර පායාගෙන එනකොට හඳ නිලීනේ නෑ. අන්තිමට අහසේ තිබ්බත් වලාකුලක් අස්සෙන් ගියොත් දැක ගන්න බැරි තරමට හොඳටම ලකුණු කළ බැලනත් නොපෙනෙන මට්ටමට පච වෙලා යන හැටි නිලීන වෙලා හැටි ඇති නොපෙනී යන හැටි බලන්න හිටියොත් අපි කියන දවල්ට ඉර පායනවා රැයට හඳ පායනවා කියලා. නමුත් උදේ රැයටත් හඳයි ඉරයි දෙකම තියෙනවා. දවල්ටත් ඉර හඳයි දෙකම තියෙනවා. හඳ පායන්නේ ඉර නැති වෙලාවට ඉර එනකොට හඳ නැතිලා. එතකොට තරුවට මොකද ඒ තරු අපිට මේ වෙලාවේ තරු නෑ කියලා අපි හිතන්නේ. හේතුව තත් කැපී පේන්න තියෙනවා. ඒ නිසා අන්නේ වගේ හොඳට ප්‍රකටව තියෙන තරු ඉර පායනකොට ගෙවි යන හැටි දැකීම. ඊළඟ හොඳට පායලා තියෙන අඩහඳක් ඉර නගිනකොට ගෙවි යන හැටි බලාන ඉක වගේ ආසත් ප්‍රසස්ති ගෙවි යන චිත්තක්ෂණයට සතිය නෙමෙයි. සුපතිත්ත්‍ය සතිය පිටුවා. මෙන්න මේකයි මට මේ දීලා තියෙන අභ්‍යාසය කියලා. ඒ ගෙවි යනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් හරියට ඉටි ටිකක් කුණු කරගෙන යනකොට ඒක ඝණය ද්‍රව වීගෙන යනවා වගේ. එහෙනම් අයිස් කැල්ලක් ක්‍රමයෙන් දීවිගෙන යනවා වගේ. එහෙනම් පහනක්පත් වෙනකොට ඒකේ තෙල් ඉවර වෙනවා වගේ. අන්නේ Nirodhe පැත්තට ගෙවි යන පැත්ත බලන හිතියොත් පේනවා හිත කොච්චරක් සූක්ෂම කරන්නේ. හිත කොච්චරක් සතිමත් කරනවද සමාධිය කොච්චරක් ඒකට තියෙනවද මොකද ඒක බලානෙ දිල්ල කටුගේක ඉන්නවා කොහිල කටුකොඩක දාලා අඹරනවා වාගේ. පෙන්නන්නම කැමති නැහැ. නද්දකින් කියලා හිතනවා. නොපතන් කියලා හිතනවා. කම්මැලි කියලා හිතනවා. එපා වෙනවා. නිදිගතට වැටෙනවා. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ කියන නැවත සමුදේ නම් බොහොම ආසාවෙන් දකින්න. හොඳට ප්‍රකටව තියෙන ආනාපානෙ දකින්න මුගෙ වෙන හැටි දකින්න. මේන්න මේ විදිහට රූප ධර්මයාගේ ගිවි යෑම දැක්කා නම් නිරෝධය දැක්කා නම් ඡය වීම දැක්කා නම් වැය වීම දැක්කා නම් නිලීන වෙන හැටි දැක්කානම් අපි මෙතෙක් කල සංසාරේ ගත කරාට කවදාකවත් නොදැක්ක දර්ශනයක්. රූප සම්බන්ධව දකින්න පුළුවන්. වේදනාවේ මේ රූප වලට වඩා බොහොම සංකීර්ණ වේදනා ප්‍රශ්නේ මොකද හැම සැප වේදනාවක්ම දුකෙන් කෙලවර වෙනවා හැම දුක වේදනාවක් සැපෙන් කෙලවර වෙනවා නමුත් සැපට දෙන මුණත තමයි කාම රාග අනුසය නිසා සැප නැති වෙනකොට ඒක නැතිවීමෙන් ඇති වෙන දුක දකින්න බෑ හිත තියෙන පිපිච්ච ප්‍රපාණය. රාගයට පිපිලා තියෙන. නිසා ඒක නැවත නැවත දුක ඇති කර ගැනීම මේ සැප, ගෙවෙමින් යන සැප නැවත නැවත ඇති කර ගැනීමේ ව්‍යවෘත වීමක් වෙනවා මිසක් ඇති වෙච්ච ඇති වෙච්ච සැපක් දැන් ගෙවෙමින් යන්නේ කියන එක දකින්න බෑ. මොකද හිත කාම රාගෙන් වශීකృత වෙලා තියෙනවා. දුක් වේදනාවක ගෙවි යෑම සැපක් නමුත් දැක ගන්න බෑ. ඒක පිළිබඳව තද පටිගයකින් පටිඝානුසයෙන් වැඩ කරන නිසා. ඒ නිසා සැප දුක දෙකේ ගිවි යෑම දකින්න මේ යටින් වැඩ කරන අනුසේ ධර්මය රූප ධර්ම වලට වැඩිය රූප ධර්ම වලත් අවිද්‍යාංශ වැඩ කරනවා. මේකෙදි ඊටාම් විචිත්‍රව කාමාරාග අනුසේ සහ පටිඝ අනුසේ වැඩ කරනවා. හැබැයි දැනගෙන කියමු. මට බලන්න තියෙන්නේ මේකයි. මේ එන්නෙම මේ රූප ආසා මේ සුඛ වේදනාව කාමරාග අනුසයත් එක්ක. දුක් වේදනාව එන්නෙම පටිඝානුසයත් එක්ක. ඒ නිසා හැම වේදනාවක්ම ඔතලා පැකට් කරලා එන්නේ වටේ ඔතලා තියෙන වැස්ම ඇරලා බලනා වගේ වේදනාව යථා ස්වභාවය දුක් වේදනා සුඛ වේදනා බැලුවොත් විතරක් අපිට හැම එකකම Nirodhe දකින්නකොට පේනවා දුක් වේදනාට කලිමුත් තියෙන අදුක්කම සුඛ වේදනා විවරණාට පස්සේ තියෙන අදුක්කම සුඛ වේදනා සැප වේදනාටත් මුලින් තියෙන අදුක්කම සුඛ වේදනා පස්සේ තියෙන අදුක්කම සුඛ වේදනා නමුත් අපිට ඒක දැක ගන්න බැරි අපේ හිත මේ අනුසේ ධර්ම වලට වංචනික ධර්ම වලට වට වෙලා තියෙන නිසා. ඒ නිසා එක සැපක් හෝ දුකක් දෙපැත්ත තියෙන අදුක්කම සුඛය. මේ අදුක්කම සුඛයේ දැකීම නිවනයි කියලා හිතන බැලුවොත්. නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවයි කියලා හිතන බැලුවොත්. මේකයි මම කල යුත්තේ කියලා බැලුවොත් සැප දුකට මාරු වෙන්නේ නැතුව අපිට මේ පරිශ්‍රණය කරන්න බෑ. ඊගොඩම අදුක්කම සුඛ තියෙනවා නම් අපි කොහොමද කරන්නේ මේ පරිශ්‍රණය? ඒ නිසා සැපෙන් දුකට මාරු වෙන්නේ දුකෙන් සැපට මාරු වෙන්නේ ඒකට ගෙවන්න නැතුව නොමිලෙම හම්බ වෙනවනේ අපිට. ඕනේ තරම් දුක් වෙනවා. ඕනේ තරම් සැප වෙනවා. මේ හැම එකක්ම මාරු වෙන වෙලාවේදී අඩියටම යනකන් සතියෙන් බලන්න ඉන්න පුළුවන් නම් කවදාවත් අපි දුකක් සම්පූර්ණ කරලා සැපකට යනවා මිසක් සැපක් සම්පූර්ණ කරලා දුකට යනවා මිසක් මේකේ පැවැත්මක් නැහැ. අර කූඹි වලක් තියා බලනකොට කූඹින් අතර එක යායක් නැහැ. එක කූඹියක් ගියාට පස්සේ තව කූඹියක් යනවා. ඒ කූඹේ ඈතින් බලනකොට පේන්නේ වැලක්. කෝටුවක් වාගේ. අනිවාර්යයෙන් මේ සැප මේ දුක් අංශු අංශු වලට කඩලා බලන්න අපි මෙතක් නොදැක්ක හැම දෙයක්ම වියවි වියකී යන බව. ඡය වෙන බව, වැය වෙන බව, නිරෝධ වෙන බව දකින්න පටන් අරගත්තහම වේදනා පිළිබඳව මේ අපි කයේ පවතින වේදනාවට වැඩිය හිතේ දෝමනස්ස සෝමනස්ස දෙකෙන් අපි කොච්චර වහයලාගෙන ඉන්නවද කියලා. ඒ නිසා වේදනා සැප හෝ දුක් පිළිබඳව අපේ මතිමතාන්තර කොච්චරක් ළමාද කොච්චරක් බොළඳ කොච්චර වංචනිකද කියලා බැලුවොත් අපිට පේන්න පටන් අර ගන්නවා මේ මරණයට තියෙන බය තමයි හොඳම නිදර්ශනය. කවදාකවත් එක එකක් විඳලා නැහැ ඒනට බයයි. ඊන කොටක් බයයි. උප්පත්ති වේදනා පුදුම දුකක්. ඒනට ඒක සැපයි. ඒක බොහෝම ලොකු දෙයක් විදිහට සලකනවා. උපත් ප්‍රසූත වේදනාව. අම්මා දන්න ප්‍රසූත වේදනාව ඇති. එතකොට අර අපි ලොකු සංචින්න කාලේ කියනවා අර ගැබ ඇතුලේ ඉඳගෙන බොහොම පිරිසිදු වාත මේ අතර හුලං හුස්ම ගන්නව නෙවෙයිනේ. ඔක්සිජන් අරගෙන ඉන්න එකන ප්‍රථම වශයෙන් එළියට අවිල මේ දූවිලි සහිත වාතය හුස්ම ගන්නකොට හරියට කට ආයවලා ගිනි වතුරක් කරනවා වගේ. මේ දූවිලි සහිත විස බීජ සහිත හුස්මක් ගන්නකොටම අඬාගෙන මුණ පැංගිරි කරගෙන තමයි උපදින්නේ. අප්පා ඒක අම්මට ලොකුම සන්තෝෂයක් පොඩි එකට පණ තියෙනවා කියන්නේ. අඬාගෙන උපදින අපි අඬවාගෙන මැරලා යනවා. මේකෙදි උප්පච්චිය සරුවක් විදියට මංගලයක් විදියට සලකන අපි ඊට වැඩි හොඳට සිහියෙන් බුද්ධියෙන් කරන්න පුළුවන් මේ මරණයේදී ඒක භාවනාවක් විදියට ඔක්කත් ඒක මංගල දෙයක් විදියට නැත්නම් මහා පුරුෂ කටයුත්තක් විදියට දකින්න. එතන වේදනාව පිළිබඳව අපි ඇත්තටම රිමෝට් කන්ට්‍රෝල් එකේ ඉන්නේ. ඕන කෙනෙකුට පුළුවන් අපිව කුප්පන්න. ඕන කෙනෙකුට පුළුවන් අපිව සැපවත් කරන්න දුක්වත් කරන්න ඒ තරම් අපි දාසයි, අපි නීචයි, අපි බද්දලියෝ. අත් වේදනාව මේ දෙකේ තියෙන එහාට මෙහාට නම් මාරු කිරීමක් පමණයි. එකමයි මේක කියලා දැනගත්තොත් මේක තටමන්නේ මොකටද වැඩි කරන්න කියලා. තටමන්නේ මොකටද මේක අඩු කරන්න කියලා එක දිගට පවතින දෙයක් මගේ සමීකරණ වල මම දකින්නේ දොස්තරයි ලෙඩයි අතර දුකේ වෙනසක් නැහැ. දෙමව්පියා සහ දරුවන් අතර දුකේ වෙනසක් නැහැ. රජුරෝ සහ රටවැසියන් අතර වෙනසක් නැහැ. ගුරුන් සහ ගෝලයන් අතර වෙනසක් නැහැ. ඒකට සාමාන්‍ය ලෝකයා හිතන්නේ දොස්තර ටයි එකක් දාගෙන කෝට්ටයක් දාන V-shape බොඩියක් යන ලස්සනට යනකොට හිතන්නේ යා කුමාරේ එහෙම නැත්නම් දේව රාජ්‍යයක ඉන්නවා. ලෙඩා වකුටු වෙලා ඇඳේ ඉන්නකොට හිතන්නේ බොහොම දුකක ඉන්නවා කියලා. අනේ දොස්තර කෙනෙක් එක්ක හැන්දාවට ගිහලා කතා කරලා බලන්න ඕනේ. ඒකොල්ලෝ විඳින දුක බලන්න. අනේ එතකොට තේනවා මේ දෙකේ කිසිම වෙනසක් නැහැ. ඒක නිසා මේක පිළිබඳව මෑතකදී ඉතර කරන ලිප් පොතක සටහන් කරලා තියෙනවා මිනිස් ඉතිහාසය ගැන බලනකොට ඒගොල්ලෝ මේ බටහිර පැත්තේ ලියනකොට ඒ සොක්‍රටිස් මං හිතන්නේ 16 එක කතා කර කර ඉන්න ජවනිකාවක් මවලා පෙන්නනවා ඒ සොක්‍රටිස් ඒ කාලේ හිටපු දාර්ශනිකයන්ගේ දැනුම ඇත්තන්ගෙන් ඉහළම කෙනා 16 කියලා කියන්නේ මනුස්ස භාගයක් ආත්මයක් නැති කෙනෙක් එමන්සල් කියන කවුරු හරි කියන දේ වැඩක් කරලා දෙන එක එයාට පුද්ගල තීන්දුව කිරීම හැකියාවක් නැහැ. නමුත් මේ ලියන කෙනා කියනවා අද බලනකොට සොක්‍රටිස්ගේ දාර්ශනිකයේ කිසිම වෙනසක් නැහැ කියලා. දෙන්නගේ දැනුම සමානයි, විඳින විඳිල්ල සමානයි. නමුත් ලෝකයා සොක්‍රටිස් ඉහළම තලයක තියෙනවා, දාර්ශනිකයා පහත්ම තලයක තියෙනවා. නමුත් කිසිම දෙන්නගේ වෙනසක් නැහැ, මනුස්සකම විතරයි තියෙන්නේ. නමුත් මේ වේදනාව නිසා අපි කොච්චර තාරාතිරම් ඇති කරගෙන ජාතිවාදී අරගල යුද්ධ කොච්චරක් ඇති කරගෙන තියෙනවා. මේ විඳීම නිසා. ඒගොල්ලම සංඥාවල් නිසා. ඒ වේදනාව පිළිබඳවත් භාවනාවේදී හොඳට තේරෙන්න පටන් අර ගන්නවා ආස්වාස් ප්‍රස්වාස ස්පර්ශේ ගෙවි යන තැනකට එනවා. එතකොට අනිකුත් කායික වේදනා හැම දෙයකම පේන්න තියෙන නලියන ගතියක් විතරයි. එතකොට තමයි හිත නීරස බවකටපත් වෙලා නිින්දට වැටෙන්නේ. අර රූප ධර්ම ගෙවි යනකොට වගේ අන්න ඒකට හොඳට බලන් හිතියොත් පේන්න පටන් ගන්නවා මේක මෝහා වෙන හැටි. මේකට අපි හිත වංචනික කරන හැටි මේක නොදකින්න කටයුතු කරන හැටි දකිනකොට අපි ඇත්තට උදව් කරන්නේ අන්නේ වංචනික ධර්මයටද එහෙ නැත්නම් සත්‍ය මතු කරගන්න. Nirodhe දැකීම නම් වූ සත්‍ය මතු කරගන්න කියලා බැලුවොත් දවසක යෝගාවචරකේ මතිය වෙනස් වෙනවා. මේ මෙතෙක්කල් දැන නොදැන වංචනික ධර්මයට උදව් කරන හිටපු ෂටකපට ඥානය මේක ෂටකපටකමක් බව. උගුරට වඩා බෙහෙත් බීමක් බව තේරුම් ගැනීමයි විද්‍යාව කියන්නේ. ඒ කියන්නේ විද්‍යාව කියන්නේ තමන්ගේ අවිද්‍යාවේ ප්‍රමාණය දැනගැනීම. අනේ එදා ඉඳලා භාවනා කමටහන් සුද්ධ කරන දෙයක් නෑ දැනගන්න ඕනේ. මේ අපේ හිත නැත්නම් මේ මමය හැම වෙලාවෙම අපේ ඇතිවීමේ සහ පැවතීමේ මත් කරවල කියන හදන අතර නැතිවීමක ගෙවි යෑමක සූක්ෂම භාවයකට නොදන්න තැනකට යන්න තියා හිතන්න දෙන්නේ. පුදුම අනිශ්චිතතාවයකටපත් කරනවා. පුදුම බයකටපත් කරනවා. පුදුම අනාථ තත්ත්වයකටපත් කරනවා. හරියට අනික් එක සනාතයිවා. සරුවචනස කියනවා බය නැතුව ඇති වෙන සියල්ල නැති වෙන බව දැනගෙන මේ දන්නා තැන සිට අභීතව නොදන්න තැනට යන්නේ. ගෙවි යනකොට ගෙවිය නැටි හොඳට බලන් ඉන්නේ කියලා හඳ ඉර පායනකොට නැති වෙනවා වගේ. මේකේ සංඥාව මේක වෙන හැටි දකින්න නම් ඔය කායයි කායानुපස්සී විහෙරති කියන කායानुපස්සනාව හෝ එහෙම නැත්නම් පස්සම්බයං කාය සංඛාරං කියනකට වැඩිය පස්සම්බයං චිත්ත සංඛාරං කියන තැනට හිත ගියාට පස්සේ නැත්නම් වේදනානුපස්සනාවේදී තේරෙනවා චිත්ත සංඛාර කියලා ධම්මදින තෙරින්නාංශේ චුල්ල වේදාල සූත්‍රයේ සඳහන් කරන සංඥා වේදනා දෙකට මෙන්න මේ සංඥා වේදනා දෙක වියකී යන්න පටන් ගන්නවා සංඥාව කියලා කියන්නේ මේ ඇතුල් වෙනවද පිට වෙනවද කියලා සංඥා දෙක මාරු වෙනවා. සක්මන් කරනකොට මේ වමද දකුණද කියලා අල්ලගන්න බැරි සංඥාවකට මාරු වෙනවා. මේ භාවනා ඉදිරියට යනවද නැත්නම් පටලවෙනවද කියලා සංඥාව නැතිලා යනවා. විසඤ්ඤත් නැහැ. සංඥාව නැත්තේත් නැහැ. නමුත් කවදාකවත් ඉදම නැති විදිහට සියල්ල කලවම් වෙන්න පටන් ගන්නවා. අන්දමන්ද වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අන්දමන්ද වෙන தත්වෙට එනකොට එන්නේ පටන් අරගන්නේ ආරම්භ කරන්නේ දන්නා තැනක ඉඳලා නිසා බුදුරජාණන් වහන්සේ අපිට දෙන උපදේශ තමයි දන්නා තැනදී හොඳට සංඥාව තහවුරු කරගෙන නොදන්නා තැනට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් තණ්හාවෙන් ගිලී යන හැටි. හොඳට දැක්කන හිටියොත් අපි සංඥාවේ ඇතිවීමට සහ පැවැත්මට ප්‍රේම කරන අතර සංඥාවෙන් තුරන් වීගෙන යනකොට මමයන් නැති වුණා වගේ. බංකොලොත් වුණා වගේ. මත් වුණා වගේ, මැරුණා වගේ. ඇඟ සහලව නැති, හීන් දාඩිය දාන හැටි මෙතෙක් කලුත් අපි ඒකෙන් වැලකින්ද මෙන්ට වගේම අනු වලක්වන්න උත්සාහ කරපු ඇති හොඳට තේරෙන්න පටන් ගන්න මේවා සේරටම තනි වචනෙන් කියන වංචනික ධර්ම කියලා. සත්‍ය මෝහා කරන ධර්ම. ඒ නිසා මේ දන්නා තැන ඉඳලා නොදන්නා තැනට යනකොට ගමනේ ඉතාමත් වැදගත් දේ තමයි දන්න දේ සංඥාව තහවුරු කරගෙන යන්නේ. එතකොට නොදන්න දෙයට බය නැතුව යන්න. ආපහු ඕන සංඥාට එන්න පුළුවන්. ඒ නිසා ආස්වාස් ප්‍රසවාස දෙක දෙකේ වෙනසෙන් හෝ තහවුරු කරන්න. එනත හැපෙන තැනින් හෝ තහවුරු කරන්න කියලා. අන්නේම තහවුරු කරන්නේ එතන ඒක නිකන් මේ කාන්තාරය යන මිනිස්සේ උතුරුතරුව බලාගෙන යනවා වගේ උතුරුතරුව හොඳටම ලකුණු කරගෙන කොහෙ ගියත් එයා දන්නවා මම ගිහිල්ලා තියෙන කොයි අත්තද කියලා. අන්නේ වගේ ආස්වාද ප්‍රසවාස තියෙන වෙලාවේදී හැපි මෙතන අහුවෙන වෙලාවේදී ඒක හොඳට තහවුරු කරගෙන දන්නා තැන සිට නොදන්නා තැන. ගොරෝසු තැන සිට සියුම් තැනට යනකොට මේ සංඥාව අපි මෙතෙක්කල් ස්ථිරසාර ගමනට උදව් කරපු උදව්කාරයෙක් වගේ හිටියට බලාගෙන හිටියොත් ඒකේ ගෙවි යෑමක් තියෙනවා අපි ඒක නොදකින්න උත්සාහ කරපු නිසා මෙතෙක්කල් අපි ඒක නෑ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් සංඥාවගේ විරෝ විරාගයක් තියෙනවා. නිරෝධයක් තියෙනවා. ක්ෂයක් තියෙනවා. වයක් තියෙනවා. අන්නේ වැය අපි දකින්නේ අබැග්යක් විදියට. අන්දවන්ද බීමක් විදියට. ඒක නිසා සර්වඥාන්සේගේ ඒ කලහ විවාද සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා නසඤ්ඤි සංඤී නෝපි විසඤ්ඤී න විභෝති සංඤී නෝපි අසඤ්ඤී න විභෝත සංඤී එවං සමේතස්ස විභෝති රූපං සංඥා නිදානානි පపంచ සංඛා කියලා. අන්නේ තැනට එනකොට Tamanne පේනවා සාමාන්‍ය ලෝකයේ තියෙන සාමාන්‍ය සංඥාව ඒ වෙලාවේ නැහැ. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස විශේෂ කාලයේ සහ දේශයේ විශේෂ තියෙන සංඥා නැතු වෙන එක එක නසඤ්ඤ සංඤී සාමාන්‍ය සංඥාවේ සංඥාවක් නැහැ. නෝපි විසංජි Taman සී නැති වෙලා විසංජ වෙලක් නැහැ. න නෝපි අසංජි මම මේ ගිහිලා අසඤ්ඤ තලයට ගිහිලා නේව සංඥාන අසඤ්ඤායතනෙත් නෙවෙයි. න විභූත සංජි සංඥාවක් නැත්තේමත් නැහැ. ආන ඒතන විවේක වෙන කෙනාට අන්නේ තන තහවුරු කරගන්න එකනට රූපයගේ වෙන්න පටන් ගන්නවා. රූපේ විභූත වෙනවා. ඒ රූපයගේ තියෙන පටවියාපෝ තේජෝ ලකුණු දිය වෙලා යනවා. ආස්වාස් ප්‍රස්වාස් කියනනම් හැලෙනවා. වම දකුණ කියනනම් හැලෙනවා. අතපය කටනාසයේ දිවකය කියන දේ මොකුත් නැතුව ඉන්නවා විතරක් ඒක. සමහරට ඔළුව වෙනම වැඩ කරනවා, කඳ වෙනම වැඩ වම් පැත්ත විතරක් තියෙනවා, දකුණු පැත්ත නැහැ වගේ තේරෙනවා. නැබෙන් උඩ පැත්ත තේරෙනවා, යට පැත්ත තේරෙන්නේ. අන්නේ විදිහට මේක නිකන් කණ්ණාඩියකින් මොන බල බලා ඉන්නකොට කණ්ණාඩියට ගහලා පාරකින් කණ්ණාඩිය කැඩිලා ගියා වගේ. අපිට පේන්නේ සම්පූර්ණ කැඩිලා ගියා. අර බලාන හිටපු පිළිමිබුව නන්නත්තරේ. සුන්නත් දූලි වෙනවා. එතකොට නිකන් අපි කරකොල ඇතරිය වගේ ඒ අර ඉස්සරම කරපු ඒ භෞතික විද්‍යා විනෝදේ පොතේ තියෙනවා යකාගොන්චිලාව කියලා එකක් හදලා තිනවා ඒකේ ඒ සල්ලි ගෙවලා ගන්න ඕනේ එක නිකන් කාන්වල වගේ තියෙන එකක් ඒ මනුස්සයා ගිහිල්ලා තනි කාමරේ ඔන්චිලාවක වාඩි කරනවා ගාණක් ගෙවන්න ඕනේ ගෙදරට කාමරේ වහලා එයා මැෂින් එක දැම්මම පස්සේ යාට පේන්න පටන් ගන්න ඔන්චිලා පැද්දෙනවා පැද්දිලා පැද්දිලා පැද්දිලා සම්පූර්ණ ඔන්චිලාව වටේ කරකෙන්න පටන් අර ගන්නවා. ඒ විලාදි මනුෂයා සහලවල ඔන්චිලා අල්ලන බැදෙන් මැරෙන්න දඟලනවා. කරන්නේ මොකද්ද? වටේ තියෙන කාමරේ පද්දනේ. හිමීට හිමීට කාමරේ පැද්දෙනකොට කාමරේ හැට මැට එන ගාහනට තමන්ට තීරණ පැද්දන. අන්තිමට කාමරේ සම්පූර්ණයෙන්ම අනිත් පැද්ද දාන වෙලාව එනකොට මේ මනුෂයාට සම්පූර්ණ පිස්සුවයි. යකාගේ ඔන්චිලා කියලා කියන්නේ. ඒක තියෙනවා කැන්බරා වල ඒ සයන්ස් මියුසියම් එකේ. ඒ මියුසියම් එකට යන පාලමක් හදලා තියෙනවා පාලම වටේට විශාල කණ්ණාඩි වලින් හදපු පිංගයක් අතේ යන තියෙන. ඒ කණ්ණාඩි පිංගේ කැරකේ. මොන පාලමේ දෙපැත්තේ ඇත්තට ඇඳි දෙකකුත් තියෙනවට මොන ඇඳේ ගියත් මැදට යනට වක්කාරයි. වටේම කැරකේ. ඉස්සරහත් පේනවා පස්සෙත් පේනවා ඇත්ත. නමුත් අර මැද වටේට පේන බිංගේ සම්පූර්ණ වීදුරුලින් හදලා තියෙන කැරකෙන්න පටන් ගත්තාම සම්බර කරගන්න බැහැ. අනේ වගේ මේ සංඥාව පොඩ්ඩක් කොල්ලපු ගමන් අපි මේ හිතාන හදාන හිටපු සම්පූර්ණ වීදුරු ගේට වදිනවා ගල සුන්නත් දුල් වෙලා යනවා. අන්නේ තෙන්ද යන එක මහා පුරුෂයෙක් වෙන්න හදන උත්සාහයක්. මහා පුරුෂයෙක් ලැබිය යුතු අභ්‍යාසයක්. මෙතනදී වක්කාර ගතියනවා. මෙතනදී සහලවනවා. මෙතනදී හීන්දාඩිය දානවා. මෙතනදී තනි වෙච්ච ගතියක් දැනෙනවා. බය වෙච්ච ගතියක් දැනෙනවා. එපා කරන ගතියක් එනවා. මෙන්න මේවට කියනවා අපි නිබ්බිදාව කියලා. වින්දනය කරන්න බැරි නිර්වින්දන ශක්තියකට වැටෙනවා. ඒක තමයි සඳහන් කරන්නේ නසඤ්ඤ සංඤී, නොපිවි සංඤී, න න විභූත සංඤී, න විසඤ්ඤ සංඤී. මේක මම හිතනවා මෙතන මේ භාවනා කරන හැම කෙනෙක්ම අත්දකලා තියෙනවා. ඒක පිළිබඳ කිසිම සැකයක් නැහැ. නමුත් හැම වෙලාවෙම රෑ 1ට 2ට ඊමේල් එවනවා මට දැන් මම මොකද කරන්නේ? මෙතන ගියාට පස්සේ කොහොමද නැවත සංඥාව ඇති කරන්නේ? කොහොමද මම ඇති කරගන්නේ? කොහොමද සක්කාය ඇති කරගන්නේ? කොහොමද සක්කාය සමුදයක් කරගන්නේ කියලා අර මේක නැති වීගෙන යනකොට සහලවන ගතිය මේක මට කවදාකවත් එහෙම කෙනෙක් පහත් කරලවත් පුංචි කළවත් හිතෙන්නේ නැහැ. මොකද හේතුව මේ අපි සංසාරේ ඒ තරම් තත්ත්වගත වෙලා ජීවත් වෙලා. මේ සංඥාව හැලැප්පෙනකොට දරන්න බෑ. ඒ වගේම සංස්කරණය කරන එක අපි හැම වෙලාවෙම ඉරියව් සංස්කරණය කරනවා. ඒක නම් කමන්නේ අල්ලපු ගෙදර කට්ටිය සංස්කරණය කරන්න ආවා. එදාට නඩු. Tamange කැප්පෙන හැම කෙනෙක්ම මේට වැඩිය මේ විදිහට වෙනස් හැසිරුණා නම් හොඳයි කියලා එයාගේ හැසිරීමේ ස්වභාවයේ මොකද්දෝ අඩුවක් දකිනවා. අපි හිතන්නේ වැඩි හරියක් අපිට ගැළපෙනවා එක්කෙනෙක් දෙනෙක් වැරදෙන්නේ නැහැ කියලා බලනකොට පතු කාලා පතු කාලා බලනකොට එක්කෙනෙක්වත් අපිට ගැළපෙලා නැහැ. හැම කෙනෙක් එක්කම ගැටිලා තියෙනවා. අපි හිතනවා මේක පොඩ්ඩක් හදනවා නම් හොඳයි කියලා. මම වැඩි හදන්න මේ හදන්නේ පොඩ්ඩක් කියලා අල්ලපු ගමන් කරන්ට් එක වැදුනට පස්සේ ආයෙ කැරරකවල අතාරින්. ඒක නිසා මේ කරන්නේ පවතින తত্ত্বය පිළිගන්න කැමති නැති නිසා මේක වෙනස් කරන්න ඕන කියන සංස්කාරය මේ වැඩ කරන්න කියලා දැනගන්න මේ ආනාපානී කරගෙන යනකොට අපි මේ සෑම දේවල් ලියනවා යමක් නොකර සිටීමේ හැකියාව බලන්න ආනාපානී කියුණාට පස්සේ අපි කියන චේතනා නොකර සිටීම එහෙම නැත්නම් අදිෂ්ඨාන පහල කරන්නේ යන අපි යන්නයි. ඒකට මම යන්නේ ඉක්මනට කියලා. මම මේක අවශ්‍ය නෑ මොකද මම යවණ කරන්නේ චේතනා කරන්නනේ. මේක ඒ පැත්තට හසුරවන්නයි අර මේ කරන්නේ. අන්නේ සංස්කරණ කිරීම. චේතනා පහල කිරීම. මනාප කැමැත්ත කරමි කියන හැඟීම් මොකුත් නැතුව සම්පූර්ණ සංසිද්ධියට යන්නත් නෝනේ. ඒකෙන් කියන්න පුළුවන් මේ චේතනා සමේ සංස්කාර වල නිරෝධය දක්වනවා. ඒ කියන්නේ චේතනා ඉවර කරනවා. මේ දෙක කරන්න ඕනේ කියන හැඟීම අතහැරලා දානවා. මේකේ සාමාන්‍ය ලෝකෙන් කියන සමාව දෙනවා කියන්නේ. එහෙම නැත්නම් ඇස් දෙකට රූප වෙන්නට අන්ධෙක් වගේ ඉන්නවා. කන් දෙකට ශබ්ද ඇහුනට බීරෙක් වගේ ඉන්නවා. මේ දේ කරන්න මේමයි කියලා හොඳට ඕම තාක්ෂණික දැනුව තිබුණාට බම්මණෙක් වගේ මෝඩෙක් වගේ ඉන්නවා. හැම දෙයකම කරදර කරනවා නම් මලමිණියක් වගේ ඉඳලා බේරෙනවා. නැත්තම් කොන්දේ අමාරු කෙනෙක් වගේ ඉඳලා බේරෙනවා. මේක හැම වෙලාවෙම කරන්න කියන එක නෙවෙයි කියන අඩු ගන්න එක චිත්තක්ෂණයක්. මේ භාවනාදී සියල්ල සිටුවේගෙන යනකොට ආය නැවත කොට වෙන්න හදන්න එපා ආය නැවත හයියෙන් උස්ම ගන්න යන්න එපා ආය නැවත ඇත් දෙක අරලා බලන්න එපා එහෙම සංස්කරණය නොකර යන්න ගන්නවා එතකොට හොඳට තේරෙනවා මේ සක්කායේ Nirodhayak සිදු වෙනවා. මමයා නැති වෙනවා. මමයා පච වෙනවා. මමයා තුනී වෙනවා. මමයා විරංජනේ වෙනවා. අන්න ඒ වෙලාවේදී කාටද අපි ජැක් ගහන්න හදන්නේ? කාටද මේ උලං ගන්න හදන්නේ කියලා බැලුවොත් පංචනික ධර්මයක් ඇවිල්ලා කියන ඔහොම කියොත් එහෙම අංශභාග හැදලා මැරෙයි දන්නෙත් නැහැ. එහෙම නැත්නම් කොර වෙයි දන්නෙත් නැහැ. ඒ නිසා ඔයිට මීට වැඩි හොඳයි. ඔය කැල්ටි ටික ඔක්කොම තියෙනවා කියලා බලමු කියලා ආයෙ අද්ද කැරලා අත කාලා බලන්න. භාවනා කෙරුවොත් නම් 100% ප්‍රතිඵල තියෙනවා. නමුත් මේක බාර ගන්න නැත්නම් මොකද කරන්නේ? ඒකයි ආප්තෝපදේශයක් තියෙන ටැග් දෙනවට වැඩිය හොඳයි ටැග් බාරගන්න කීට වැඩිය වටින දෙයක් කියලා. මේ භාවනා කරන හැම කෙනෙකුටම මේ රූප ධර්මයන්ගේ වියෝවීම මේ වෙනකොට 70%කට වැඩිය පිරිස දැකලා තියෙනවා. නමුත් හැම වෙලාවකම අපි කළ තියෙන නැවතත් ආය රූප වලට වැඳගෙන රූපෙට බහගන්න. වේදනා නැති තැන් වලට යන්න පටන් ගන්නවා එතකොට නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් බය වෙනවා. සංඥා නැති තැනකට යනවා එතකොට බයක් ඇති වෙනවා. මීට වැඩිය නරකද ගිහිල්ලා තව පොත් ටිකක් ඉගෙනගෙන නැත්නම් අර ටිකක් කරගෙන මේ ටිකක් කරන සංඥා වර්ධනය කරගත්තොත් කොහොමද කියලා හිතනවා. සංස්කරණය කරන දේවල් නතර වුණාට පස්සේ හිතනවා එහෙනම් මොකටද ඉඳලා කියලා. මේ ලෝකේ ඉන්නකන් ඉතින් ඊවට අනුගෙද වැඩවලට ඇඟිලි ගහන්න නැත්නම් මොකටද ඉඳලා. ඉන්නකන් කරන්නේ අනුගෙ වැඩවලට ඇඟිලි ගන්න. සංස්කරණය වෙනවා. ඒක විඥාණය නතර වෙච්ච වෙලාවට ඉස්සල්ලාම වෙන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණු නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණු රූපයන් වියෝවිගෙන යනට ඊට හා සමාන විඥාන ප්‍රදේශයක් හැරහැලෙනවා. පිටම තිබුණ හැරහැලෙනවා. එතකොට විඥානීය වේදනා සංඥා දෙකට කොටු වෙනවා. එතකොට ලෝකයේ නැත්නම් භාවනා මනෝමේලු භාවනාවක් වඩපත් වෙනවා. අඩහීනක භාවනාවක් කියන්නේ අඩනින්ද භාවනාවක් කියන්නේ. එතනදී යෝගාවචක සැකයක් පහළ වෙනවා. අනිවාර්යයෙන්ම ආයතන එක සාධාරණ සැකයක් කියලා මගේ භාවනා දියුණු වෙනවද නැද්ද කියලා. මේ මේ මේ ගොඩ පෙරේකට දෙන්නෙම විඥානෙ. මේ ප්‍රශ්නේ කොහෙන්ද එන්නේ කියලා බැලුවොත් કෘතිම බව පේනවා. ඊට පස්සේ සංඥා වේදනා දෙකත් තුනී කරන තුනී කරන තුනී කරන යනකොට ඒ යෝගාවචරයා මේ ලෝකයේ හොඳ නරක කියලා දෙකක් නැති බව සාධාන සාධාන කියලා දෙකක් නැති බව හරි වැරදි කියලා දෙකක් නැහැ. ඒ දෙක තියෙන්නේ සම්මුති ලෝකේ තමයි. සම්මුති ලෝකේ ගෙවම් කරන එහාට ගියාම මේක එකක් බව. ද්වේතාවයක් නැහැ මේකේ. ද්වේතාවයට බෙදන්නේ විඥාණයට තැනක් ගන්න ඕන නිසා. උපදේශ පාණ්ඩන්චෝ කට දෙකක් ගස්සලා එකට හප්පලා අමතර ලාභයක් ලබනවාගේ විඥානය කරන්නේ මේක දෙකට කඩලා අරක උණුසුම මේක සිසිලස කියනවා නමුත් මේ දෙකම තේජෝගී වගේම ඉවරයි ප්‍රශ්න. අරක කම්පන බව මේක චංචල දරණ බව කියලා තියෙන මේ වායෝ ධාතුව මේ චංචලකම හොඳයි දරණ ගතිය හොඳ නැහැ. නැත්නම් දරණ ගතිය හොඳයි චංචල ගතිය හොඳ නැහැ කියලා අපි රණ්ඩු කරනවා වෙනුනේ මේ වායෝ ධාතුව කියන ස්වභාවය දකිනවනම් සම්පූර්ණයි. අනිත් වගේ මේ සියල්ලගේම තියෙන මේ සියලු මානවය කියන්නේ එකක්. ස්ත්‍රී පුරුෂ වශයෙන් බෞද්ධ බෞද්ධ වශයෙන් බෙදන්න ගියොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ මහ පොළොව කියලා කරන එක ඒකකයක්. ඒකට දෙපා වේලි බැඳගෙන නඩු කියාගෙන වැට ගහගෙන නටන්න ගියොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අන්නේ විදි මේ තියෙන ඒකභාවය. විඥාණයට ඉඩ දෙන්නේ නැතුව බැලුවොත් අපි උපදින්න ඉස්සෙල්ලත් ඕක කොහොමමයි. අපි භාවනා නොකලත් ඕක කොහොමයි භාවනා කළොත් රණ්ඩු අතහැරලා ඇති දේ පිළිගන්න යනකොට ඒ විඥාණයට අවශ්‍යතාවයක් නැතුව නඩු නැත්තම් නිශ්චකාරයෙන් ඇති වැඩක්. ආහනේ විදිහට යන එකනම් භාවනාදී සිද්ධ වෙනවා අන්නේතින්දී බය වෙලා සහලවලා ඒක නැවතත් අර සමුදේ පැත්තට සහ පැවැත්ම පැත්තට යොමු කරන එක තමයි වංචනික ධර්ම වලින් කරන්නේ. ඒ නිසා මේක බලාපොරොත්තු සුන් කරගන්න නැතුව එහෙමම යන්න රූපයගේ නැතිවීම දැක දැක බලන් ඉන්නවා. වේදනාවගේ මාරුවීම සහ නැතිවීම අදුක්කම සුඛ වේදනාට පැමිණීම දැක දැක දැක දැක ආය වේදනාව ඉන්නේ හැටිත් නැති වෙන එනවා කියන්නේ නැති වෙනවා කියන එකම තමයි. නැති වෙනවා කියන්නේ එනවා කියන එකම තමයි. ඒකම සංඥාවල් වල වෙනස් වෙන ගතිය. ඒ වගේම මේවට ඇඟිලි ගහන්න නැතුව යන්නදරලා බලන ඉන්න එකේ කුහුණුව. ඒ වගේ මේකේ හොඳ නරක කියලා දෙක තියෙන්නේ පසුබිමට සාපේක්ෂව. නැත්නම් දේ ස්වභාවයේ භාවයේ දෙකක් නැහැ. මා ඉන්නේ ආනේ සත්‍යට යන්න යනවනම් මේ කියන විශිෂ්ට ඥානයෙන් දතරිට කියන ඔච්චරයි. අභිධර්මේවත් සූත්‍ර පිටකේවත් විනය පිටකේවත් කටපාඩම් කරන එක නෙවෙයි. මේ දේ දන්නේ නැතුව ඔය පිටක පිටේ බැඳගෙන හිටියත් වැඩක්. ඒ නිසා පිටකත් අවශ්‍යයි. නමුත් භාවනා කළා මේකට ගියානම් තේරෙනවා මේකට ස්ත්‍රී පුරුෂ ભેදයක්වත් පැවිදි පැවිදි ભેදයක් මොකක්වත් බලපන්නේ ඒ දේ ඇත්තටම මුරගාලා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට කියන්න හදනවා අපි ප්‍රතික්ෂේප කරනවා ප්‍රතික්ෂේප කරන්නේ Nirodhe ප්‍රතික්ෂේප කරන්නේ සක්කාය සහ සක්කාය සමුදයාගේ සුභ පැත්ත දැකීම මොකද සක්කාය සහ සක්කාය සමුදය ඇති වෙනවා සක්කාය නිරෝධය අනිවාර්යයෙන්ම තියෙනවා ඒ නිසා ඒකටත් ආසනයක් දෙන්න ඕනේ කියලා දැනගත්ත දවස ආවොත් අපිට තේරෙන්න පටන් අරගන්නේ බුදුරජාණන් වහන්සේ මොන වගේ ධර්මයක්ද මොන වගේ ගැඹුරක්ද අපිට තේරුම් කරලා දෙන්න හදලා තියෙන්නේ අපේ තියෙන පෞද්ගලික ඥාන කරන හරියක් කරන්නේ මේ නෛර්යානික සීසත් ධර්මයේ එන්න දෙන්නේ නැතුව වංචනය කරනවා මේක වෙන ක්‍රමයක් නෑ. මේ වංචනික බව දැනගෙන වංචනිකම මෝඩකමට අහුවෙලා මෝඩකමේම ගත කරනකොට වෙලාවක තමයි තේරෙන පටන් අරගන්නේ මේක දෙවන්නේක් නෙවෙයි අපිව සුද්ධ කරන්නේ. දෙවන්නේක් නෙවෙයි අපිව කෙලසන්නේ අවිද්‍යාවමයි තණ්හාව. තණ්හාව ළඟ ඉන්න හතුරා අවිද්‍යාව ඈත ඉන්න හතුරා. සා අවිද්‍යාව දැක ගන්න බෑ අවිද්‍යාවේ මූණට මූණ දාන්න. සා මූණට මූණ දාන වෙලාව තමයි තමන් පච වෙන වෙලාව. තමන්ට වරදින වෙලාව, තමන්ට සැක හිතන වෙලාව, දරාගෙන ඉන්න බැරි වෙලාව. ආන්න මේ වෙලාවේදී ඇති කරන්න පුළුවන් නොසලී පවතින පුළුවන් එකම ධර්මයයි සතිය පවතින. සතිය දැනගන්න පුළුවන් මම දැන් වැරදිලා. මට දැන් පැටලිලා. මම දැන් පච මම දැන් එල්ලයක් නැතුව ඉන්නේ කියන එක සද්ධාවට දරන්න බෑ. සතියට පුළුවන්. වීර්යයට බෑ. වීර්ය සම්පූර්ණ හැලිලා නිකන් වැක්කිරලා යන්න පටන් ගන්නවා. බැටරි බහැලා නම් සතිය දැනගන්න බැටරි බහැලා බව. කරගෙන යන්න බැරි බව. සමාධිය නන්නත්තර වෙලා යනවා. සුන්නත් දූලි වෙලා යනවා. ඒ සතියට පුළුවන් දැනගන්න දැන් සමාධිය නැති උනායි කියලා. ප්‍රඥාව කියලා හිත එකක් තිබුණා නම් ඒක සම්පූර්ණ Tamanට වංචනික ධර්මයක් වගේ වෙන්න පටන් ගන්නවා. ඒක සතියට අවු වෙනවා. ඒ නිසා සතිය මේ කරගෙන කරගෙන යනකොට තේනවා මේක තමයි තරුවචනන්සේ සඳහන් කරේ මේක ප්‍රතිශෝත ගන්න. ගලන වේගයේ දිහාට නෙමෙයි ගලන්නේ ගේ වේගයට ප්‍රතිපක්ෂව. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේගේ මේ ඉදිරිපත් කරපු සක්කාය සක්කාය සමුදයක් දෙකේ හිත ආලවට්ටම් කරලා බැඳෙන අතර සක්කාය නිරෝධයෙන් හිත මුවහ කරන ගතිය මේ මට්ටමකට භාවනා කරපු යත්තන කවදාටත් වැඩිය රසයට තියෙනවා. වෙන වෙලාවක මේක කිව්වට වැඩකුත් නැහැ. මේ වෙලාවට මේක නොකියනilla හරියන්නේ නැහැ. ඒ නිසා මේ ධර්ම රසයේ මතුවෙන්නේ අදාළ ප්‍රමාණයට ශ්‍රද්ධා විදිය සමාධි ප්‍රඥා පහළ වුණාම ඒ පහළ වෙන මට්ටමේ ජාඩියට මූලිය වගේ සුතමේ ඥාන ඇහෙනකොට, චින්තාමේ ඥාන වදිනකොට තමයි ඉස්සරහට යන ධෛර්යයක් ඇති වෙනවා මෙතෙක් කරපු දේවල් වලදී වරද්දාගෙන නෙවෙයි තියෙන්නේ ඒ සියලු වැරද්දම ඉදිරියට යන්න අපිට සාධක බවටපත් වෙනවා. මත්තරත් වෙන සෑම බාධකයේදීම නිවන තමයි මේ ඇවිල්ලා තට්ටු කරන්න කියලා තේරෙනවා. ඒ නිසා විපස්සනා කරන කෙනාට දුක කියලා කියන්නේ සිටි දෙව්දුවගේට වැඩියා කියන එක. වැරදුනා කියලා කියන්නේ හරියේ ලකුණක්. නිසා කිසියම් විදිහකට පශ්චාත්තාප වෙන්නේ නැතුව දිගට ඉදිරියට කරගෙන ගිහිල්ලා මේ දකින්න සක්කාය මේ වැඩ ගන්න සක්කායක් දැකලා ඒක ඇති වෙනකොට නිර්මාණශීලීව ප්‍රගතිශීලීව බලන්නත් පුරුදු වුණාට කමක් නැහැ. නමුත් මේ හැම ඇතිවීමක් පැවතීමක්ම නැතිවීමකින් ඉවර වෙන බවත් අන්න ඒක මෝහා කරන්න ඒකටත් ඇතිවීමට වගේම පැවතීමට වගේ සාදරයෙන් දැක බලා ගන්නම් ලෑස්තිලා යන්න. තමයි මෙතෙක් කල් කරපු වෙලාවේදී කොට පැටලිච්ච හැටි. දිසා මාරු වෙච්ච හැටි හොඳට දැනගෙන ගියොත් දවසක මේක අවබෝධ කළොත් ඒ ඇති වෙන අවබෝධයෙන් මකන්න පුළුවන් జగතෙක් මේ මුළු තුන් ලෝකෙම නැහැ. ඒක අපි උත්සාහ කරන්න ඕනේ වයසට යන්න කලින්, ළඩ වෙන්න කලින්, මරණයට යන්න කලින් මේ සිද්ධියේ මුලමැද විතරක් බලලා නතර වෙන්නේ නැතුව අගත් නිරෝධයක් දැක ගන්නට ඒ කරන්නේ මේ ජීවිතේ විතරක් නෙවෙයි මුළු සංසාරේ. ඒ කරන්නේ පුද්ගලිකොට නෙවෙයි මුළු ශාසනයට. ඒ නිසා අපි මහාවීරයෙක් මහාපුරුෂයෙක් වඩපත් වෙන්නේ අන්නේ වගේ මේ පටු ආකල්ප වලින් තොරව මේ දේ අවබෝධ කිරීමේ සත්‍ය අවබෝධය සිදු වෙන්නේ ඉදිරි પરම්පරාවකට අපි යම් කිසි විදියක හොඳ ආදර්ශයක් ඉතු කීමයි කරන්නේ. අන්නේ දේ කරගන්න මේ ධර්ම කොටාසියත් එකසේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නියම ධර්ම දේශනාව නැත කරනවා සීල දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා